අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න සාකච්ඡාව සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විට ආශ්වාසය නාස් කුහරයේ කෙළවරෙහි හා උගුරෙහිත් ප්‍රශ්වාසයේ නාස්පුඩු අගත් ප්‍රකටව දැනුනි. ටික වේලාවකින් හුස්ම රැලි වේගවත් හා කෙටි වූ අතර ප්‍රශ්වාසයක් හා ආශ්වාසයත් අතර තරමක හිස් වේලාවක් තිබෙන බව දැනුනි. ඉන්පසු මට හැඟුණේ ශරීරය වෙනම ක්‍රියා කරන්නාseය. කෙටි වූ හුස්ම නැවතුණු අතර හුස්ම හිරවන්නට මෙන් ගිය නිසා මා ආයාසයෙන් හුස්ම ගතිමි. මේ අතර මගේ සිරුර පහළට කඩා වැටෙන්නට විය. හිස බිම ගෑවෙන තෙක්ම ශරීරයේ පහළට හැකිලී ගියේය. මම ආයාසයෙන් හිස කෙලින් කර ගතිමි. මේ අතර සිත ශරීරයටත් හුස්ම කෙරෙහිත් සිතුවිලි වලටත් මාරු වෙමින් පැවතුණි. ඔබ වහන්සේගෙන් පෙර උපදෙස් ලැබුණු පරිදි විත්තියට පිටදී ආනාපානය වැඩුවෙමි. පෙර ලෙසම ආස්වාස ප්‍රස්වාසයේ දැනුණු අතර බෙල්ල පමණක් පහළට වැටුනි. නමුත් ඉන්පසු නින්දටපත් වූ අතර අපැහැදිලි සිහින පෙනුනි. මෙලෙස විනාඩි 15ක් තුල කීප විටක් සිදුවිය. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. අහගෙන ඉන්නකොට මෙහෙමයි හිතෙන්නේ මේ සිදුවෙන දේවල් වල තියෙනවා අපි චේතනාපූර්වක කරන දේවල් තියෙනවා කරන දේවල් තියෙනවා. ඒකට අපි කියන්නේ සසංකාරික අසංකාරික කියලා වචන දෙකක් පාවිච්චි කරන්නේ. සසංකාරික කියලා කියන්නේ හිතාමතා කරන. අසංස්කාරික කියලා කියන්නේ නොහිතන නොමතා කාගවත් පෙළ ගැනීමකින් තොරව ඉබේ සිද්ධ වෙනවා වගේ එකක්. ඉතින් මේ වචන දෙකම තමයි මේ සවිඥානික අවිඥානික කියලා කියනවා. සචේතනික අචේතනික කියලා කියනවා. අන්න ඒ වගේ ක්‍රියාවලියකදී දැන් ওই දෙක අතර මාරු වෙන වෙලාවක් මේ හුස්ම අතරමැද හිස් දකින්නවා එතකොට නයික අසංස්කාරිකව. ඒ කිසිසේත්ම කවුරක්වත් නැහැ. ආස්වාචි වල ප්‍රසවාචි අතරමැද ඒ හිදැස සම්පූර්ණ නොහිතා නොමතා. ඒක ඒකට කමක් නැහැ කියලා යනකොට සම්පූර්ණයෙන්ම හුස්ස නතර කරනවා කියලා හිතමු. එතකොට පේනවා මුළු ජීවිත පැවැත්මම විඥාන ස්රෝතේම සම්පූර්ණ සංස්කාරිකයි. එතකොට ඇඟ කඩාන වැටෙනවා. ඒක කඩා වැටිච්චාම සමහරට කොරෝන මට්ටමට වැටෙනවා. ඒ කියන්නේ හුස්ම මේ ශ්වසන පද්ධතිය හුස්ම ගන්න බැරුව යනවා. ඒකෝට Tamanටම සමාලාට ඒ කොරෝන සද්ද නැත්තම් හුස්ම සද්ද ඇහෙනකොට හිතලා කය කෙලින් කරනවද? හිතලා හයියෙන් හුස්ම ගන්නවද? එහෙම නැත්නම් ඒක මේ යන්ත්‍රයේම වැඩක්ද කියන එක. පළවෙනි වතාවට සඳහන් වෙනවා මම හිතලා හුස්මක් ගත්තා මොකද හුස්ම හිර වෙන ගතිය එන නිසා කියලා. එහෙම ගන්නෑ මේ හුස්ම හිර වෙන ගතියත් මේ ජීවිතේම කොටසක්. එතකොට හුස්ම හයියෙන් ගන්න එකත් ජීවිතේම කොටසක්. මේක මේ මම කියා ගත්තට පස්සේ නෑ මම කියා ගන්න ඉස්සර වුණාට පස්සේ හදිසි වුණාට පස්සේ අමාරුයි මේක විනිශ්චය කරන්න නිසා අනිත් දවසෙත් කොහොම වෙන්න දීලා බලන්න. එහෙම හුස්ම ගන්න අපහසුකමක් වෙනකොට දීර්ඝ හුස්මක් කරන සුවාසයක් වගේ වෙනවා. නැත්නම් ආයාසයෙන් හුස්ම ගන්න වෙනවා. ඒක මේ යන්ත්‍රයේ හැටි. ඒක හිතලා කරුවේ නැතත් කරන දෙයක්. ඊට පස්සේ බෙල්ල කඩා වැටෙන්න ගන්නවා. මම නැගිටින්න ඕනේද? යම් මට්ටමට ආවට පස්සේ බෙල්ල බෙල්ල විසින් නැගිටිනවා. ඒකත් අර සමාධිය සහ වීර්ය අතර තියෙන සමතුලිතතාවයක් ඊට පස්සේ නිකන් සමහර වෙලාවට උදාහරණයක් වශයෙන් ගන්න කියනවා පොඩ්ඩක් එහෙම තමයි අපහසු නම් නැත්තම් ලැජ්ජයි නම් එහෙම නැත්තම් දරා ගන්න බැරි නම් මොකෙකට හරි හේතු වෙලා කෙලිම ඇඳ තියෙන පුටුවකට හේතු වගේ කරනකොට අර විදියට කඩා වැටීම වෙන්නේ කල යුතුයම නිසා නෙවෙයි සමහරලාට එහෙම කියනවා ඒකට තේරෙනවා බෙල්ල කඩා වැටෙනවා කියලා ඒ කඩා වැටුන එකයි නැවත නැගිටින එකයි ඔක්කොම පහු වෙනකොට පහු වෙනකොට තේනවා ඒ යන්ත්‍රයේම හැටි. ජීවිත යාත්‍රාවේම හැටි. ඉතින් මේකට අපි ඇඟිලි ගැහීම හරහා තමයි අපි මේ අසංස්කාරිකව සිදුවෙන දේ සසංකාරික කරගන්න. මේකට බොහොම ගැඹුරින් මේකම නෙවෙයි මේක ඒක හෙවණල් එකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරනවා මම කරපු නැති දෙයකට මමයි කියලා කියනවා ඒකට ඒක දිහා බලාගෙන ඉන්න අපිට තාම බෑ මේක මේ යන්ත්‍රයක් යන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ මේක තමයි අනාත්මයි කියන්නේ. මේක තමයි මේක නේවාසිකයක් නෑ මේක විධායකයක් නෑ මේකේ කාරකයක් නෑ. ඉතින් එහෙම විධායකෙක් කාරකෙක් නේවාසිකෙක් නැති වෙනවා කියනකොටම මම එළියට ඇවිල්ලා තක්කුමුක්කු වෙන ගතියක් තියෙනවා. ඒ තක්කුමුක්කුට තමයි කෙලස් කියන්නේ. එහෙම තමයි කියලා මට ඕන විදිහට ඉරියව පවතින්නේ. මට ඕන විදිහට ඔළුව කෙලින් කරගන්න බෑ ඕන වෙනකොට යා කෙලින් කරගන්නවා කෙලින් කරුවොත් මම හැලැප්පීම සිද්ධ වෙනවා ආන්නේම නැතුව මේ වැඩේට දිගට මේ යන්න දුන්නොත් යන්න දුන්නට මොකද ඉල්ලන්න වෙනවා මේ යෝගාවචරයෙන් වෙනදට වැඩිය අවදියෙන් ඉන්නේ කියලා වෙනදට අප්‍රමාද වෙන්නේ කියලා උත්සන්න කරගන්න ආසන්න කරන්න හැබැයි වෙන දෙයට වෙන්න දෙන්නේ කියලා ඒක මහා පුදුමාකාර විදියට මේ ජීවිතේ සෙල්ලම් බඩුවක් කර ගැනීමක් එයාට කරන්න ඇරලා බලන්න ඉන්නවා ඒක නිකන් මේ බබාට ඉඳුල් කට ගාලා පස්සේ බත් පිඟානක් තියලා මේසුර තියලා කණ්ඩායම්. ඉතින් ඌ අත් දෙකින්ම තර ගන්නවා, කටෙත් ගා ගන්නවා, නළලෙත් ගා ගන්නවා, ඇහෙස්වත් ගා ගන්නවා. ඉතින් අම්මලා රත්ල වටේලා බලන් ඉන්නවා. ඌට බත් කන්න බෑ අම්මලා අනල ගැව්ව කනවා. නමුත් නිකන් දීලා බලනවා සුදු බත් විතරක්. එතකොට තේරෙන පටන් අර ගන්නවා ඌ කවදා හරි ඉතින් ගිහිල්ලා ඩිනර් එකකට නම්බුකාර විතර කන්න ඉගෙන ගන්න බෑ. ඒකට කරන්න තියෙන්නේ බත්පි ගන්න තියලා කාපන් කියනවා. ඔය බත්පි ගන්න ඇතුළට බහින ඌරෙක් වගේ. බෑලා හැමතැනම අනාගෙන බත් වලින් ගහගෙන ඊට පස්සේ පොඩ්ඩක් අලෝදි ටිකක් විතරක් දාගන්නවා. එදාට මූණ එක ගත්තොත් දානවා. එතකොට අඬනවා. ඉතින් ඔහොම ඔහොම කරලා පුරුදු කරනවා වගේ මේ පොඩි එකාට සල් නටන්න ආරින්නේ. අපි මේ සමාජයේ ජීවත් වෙනවා කියන්නේ තන්නේ රංගපෑමක් කරන්නේ. විශේෂයෙන්ම කාන්තාපක්ෂේ. දැන් එහෙම රංගපාන පිරිවිපක්ෂයත් වැඩි වෙගෙන යනවා සමාජයේ. විලි ලැජ්ජයි. විලි ලැජ්ජයි ඒක නිකන් ගැරන්ඩියාවක් වගේ මට පේන. මේ මොනවාක්වත් නෙවෙයි මේ සමාජයේ ඉල්ලන දේ දෙන්න හදලා. ඒක නිසා තනිව ජීවත් වෙනවා කියලා කියන්නේ බ්‍රහ්ම ජීවිතයක්. සමාජයේ ජීවත් වෙනවා කියන්නේ දාස භාවයක්, වාල් භාවයක්, අසුචි වලක්. ඒක හැම වෙලාවෙම මවාපාගෙන ඉන්න බෑ පුම්බගෙන ඉන්න ඕනේ. ඉතින් පුම්බගෙන ඉන්න ගියාම නින්දටි භාවනා කරලා ඔලුව කඩාගෙන නැටවත් වහ කණ්ඩ හිතෙනවා. ඒ නිසා තරුණ තරුණයන් මේක විශාල ප්‍රශ්නයක්. නමුත් සාකච්ඡා කරලා දැසි තේිනවා ਸਰවචනංශ මේකට පාවිච්චි කරලා තියෙන වචනේ පටිසල්ලාන කියලා. පටිසල්ලාන කියන්නේ රහස් ස්ථානෙ. භාවනා කරන පටිසල්ලානයකට යන. ගිහිල්ලා මේකට වෙන්න දෙන්න. ඒකට පොඩ්ඩක් වෙනස් එකක් තමයි මහසීසඩෝ ස්වාමීන් වහන්සේ ඇති කරේ නෑ. සබේම වාඩි වෙන්න, තලේම වාඩි වෙන්න, සමූහික ව්‍යාපාරේ වාඩි වෙන්න, සමූහික භාවනා පරියන්කේ සාමූහික බහන වාඩිලා බලන්න මේක දිහා. මට ඕන දේ කරන්න බෑ. ඊට පස්සේ ඒතියෙදිත් මේක කවදා හරි යන්න අරින්න ඕන. ඉතින් කොච්චර මේ භාවනා වාර කීයක් කරන්න වේද අපිට මේක එහෙම හුලංගේ මල්ලක් වගේ එහෙම නැත්තම් වැක්කිරණ මට්ටමකට තියලා එහෙම විකෘති වැක්කිරණ මට්ටමකම ඉඳගෙන බලාගෙන ඉන්නේ ඒක අමාරු. ඒක පෞරුෂත්වයට නිකන් බාධාවක් වගේ. නමුත් ඒක වෙන රහසක් තියෙනවා බලන්න ගියාම විකෘත වෙන්නේ නැහැ. ඉස්සෙල්ල ඉස්සෙල්ල විකෘත වෙනවා. ඊට පස්සේ කමඨහන සුද්ධ කරන කමන්නේ මට කරන්න දෙයක් නැහැ මේ ශරීරයගේ ඇති. ඔය යන්න අරපන් කියලා හොඳට ඒක දිහා බලන්නේ කිව්වොත් අච්චරම විකෘත වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඊට පස්සේ Taman යම් ප්‍රමාණයක් ඉරියව්ව කෙරෙහි මෙහෙම හිටපන් කියලා කියන්න පුළුවන් ශක්තියක් ගන්න. හැබැයි අර මුලින් ලැජ්ජ කරවලා මුලින් ඒකට නිিন্দা කරවලා තමයි වැඩේ කරන්නේ. ඒ ලැජ්ජාව, ඒ නිিন্দাව අපි යටපත් කරන්නේ ධර්ම ගෞරවයේ ස්ථිතිපත් කරගෙන. අපි මේ කරන්නේ ධර්ම ගෞරවයෙන් හැංගිලා හරි ගමන් කරපන් කරලා පස්සේ මේකට පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ස්ථාන හතරක ලීවිලා තියෙනවා. ඒ වගේ අඩනින් දෙකට ගිය තත්ත්වයක්, බෙල්ල කඩා වැඩිච්ච තත්ත්වයක්, මොනවාක්වත් තේරෙන්නේ නැති තත්ත්වයක්. ඒ ශේෂ්ත්‍රය අපි දන්නේ ඒක හරියට අජ්‍යතාවකාශයට ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණය නැත්නම්ක ඉඳගෙන ගන්නවා වගේ. මේ තියෙන ඔක්කොම පාවෙනවා. ඒ නිසා මෙහෙම තියාගෙන කන්න බොන්න කරන්න බෑ. කනකොට ටූත් පේස්ට් එකක් වගේක් ඇතුලේ කැම තියාගෙන මිරිකගෙන කටින් ඇදලා ගන්න ඕනේ. වතුර භෝජනේ පොලිචින් බෑග් එක දාලා තියෙන්නේ බටයක් තියෙනවා බටේ තියලා මිරිකන්න ඕනේ. හැන්ද ගෑරෙප්පු තියන්නේ කාන්දමක. කාන්දමේ තියන්න ඕනේ. එහෙම නැතු මෙහෙම තිබ්බොත් පාන් කැලි පාවෙනවා. ඉන්දියාප්පන් හුස්ම ගන්න වෙනවා එතකොට. ඉන්දියාප්පන් පා වෙන්න පටන් අරගන්න. දැන් සාමාන්‍ය හෝටල් තියෙන ඉන්දියාප්ප වෑන් එක දැම්මත් පා වෙනවා. අජටව ගාතට ගියාම ඉතින් ඒක පුරුදු කරන්න මෙහෙදි කියලා දෙනවා. මෙහෙදි පෙන්ලා දෙන්න බෑ. මේ මේ මේ ලෝක ඇතුලේ කිසිම තැනක පෙන්වන්න බෑ කියලා දෙනවා. මේ උඩට ගියාට පස්සේ මෙහෙම මෙහෙම ඉඳගෙන ඉන්න බෑ. ඔක්කොම පාවෙන ලෝකයක් තියෙන්නේ. ඒකට උහුරු කරනවා කියන එක නිකන් කල්ලාතුව නිකන් පෙරවුරුවක් තියලා පිටත් කරන්න ඕන. ඉතින් ඒ වගේ අපි මේ කාමය කියන ගුරුත්වයට ඇදිලා තියෙන තාක්කල් සහ ඊට පස්සේ රූප ලෝකෙට ගියාට පස්සේ ඒ කාම ගුරුත්වාකර්ෂණය අපි මෙදෙනවා. ඊට පස්සේ අපි රූපෙට යනවා. රූපෙට ගියාට පස්සේ අපිට මේ ඕන විදිහට පවත්න්න බෑ. විශේෂයෙන්ම ආධුනික කාලේ. ඉතින් ඒ ටික කියනවා තරුණ වයසේදී කරලා තියාගන්නයි කියලා. ඒව නැත්තම් හිතනවා මේ මම වයස නිසා මට මේක උනේ, ලෙඩ නිසා මේක උනේ, සිල් නැති නිසා මේක වුනේ සතිය නැති නිසා මේක වුනේ කියලා විවිධ විවිධ දේවල් වලට අපි හේතු කරනවා හරියට මේ අර තරුණ වයසේදී කරලා තීරුම් අරගත්තේ නැත්තම්. ඉතින් ඒක නිසා මේ තුනට ලෑස්තිලා යනවා කියන එක කියන්නේ මම මේ ඔක්කොම කිව්වේ එකක්වත් કૃතිම දේවල් නෙවෙයි ලෑස්තිලා ගියොත් ඔක වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ලෑස්තිලා යන්න වෙන විදිහට කියන යන ක්‍රමයේ හරි කියලා හිතාගන්න මේක කවදා හරි මම විනිවිදිනවා හරහා දකින්නවා කියන අදහසෙන් විශ්වාසය ඇති වෙනකන් ඉදිරියට අනේකයි කරන්න ඕන. දීර්ඝායු වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පසුගිය වසර තුල පරයන්ක භාවනාවේදී හුස්ම වෙත අවධානයෙන් සිටින විට අනපේක්ෂිතව කිසිදු නිමිත්තක් නැති තැනකට கிඳා බසී. පරයන්ක පැයක් තුල 10-12 වරක් එසේ වේ. මාස කිහිපයක සිට එක දිගට පැයකට ආසන්න කාලයක් එසේ සිටින අතර කයවත් සිතවත් පවතින තැනක් කිව නොහැක. නැවත ආපසු එතනට ගිය බවත් දනිමි. සතිය පවතින තැනක් කිව නොහැක. නොහැකිමුත් සිටිනා බවක හැඟීමක් තිබුණි. මහත් කාය චිත්ත සුවයක් දැනේ. කලින් සඳහන් කළ නොදන්නා තැන අඳුරු গুপ্ত බවකින්ද දෙවනුව සඳහන් කළ තැන ප්‍රීතිමත් ආලෝකමත් තැනක් ලෙසද වර්ග කළ හැකියි. මේ ගෙවුණු දින දෙකේදී සිතුවිලි දෙස බලා සිටින විට සතිමත්ව සිටී. හුස්ම දෙස අවධානය යොමු වූ විගසම පළමු සඳහන් කළ තැනට නිතර නිතර යයි. තව දුරටත් මා කුමක් අනුපස්සනාව ප්‍රබලව වැඩි යුතුයද? මම යා ගෙවන් වෙන්නේ සතිමත්ව හිඳීමෙන්ද අනිමිත්ත භාවනාවෙන්ද? කාය වේදනා චිත්ත ධම්ම යන අනුපස්සනා වලින් කලින් කයෙහි උණුසුම සිසිල කම්පන චංචල ප්‍රකට වී අඩු වී ගියේය. දැන් චිත්තානුපස්සනා ප්‍රකට වේ. මෙලෙස වේදනානුපස්සනාත් ප්‍රකටව වැඩිය හැක්කක්ද? පෙර නොවි නොවූ විරූ ලෙස සිත උපේක්ෂාවට බැසීම වේදනානුපස්සනාවද? සිතට දැනෙන සැප හා දුක ගාලල්ලෑයයි කිව හැකි තත්වයක පවතී. ගාලල්ලෑ සතුට හා සැනසීම කුමක්දයි වැටහේ. පසුගිය මාස කීපයක කාලයක් තුල අමතක වීම ප්‍රබල ලෙස විය. පවුලේ සමාජිකයන්ගෙන් වැනුන් අසන තරමට එය වර්ධනය විය. දැන් කෙමෙන් කෙමෙන් අඩුවෙමින් පවතී. මෙය භාවනාවට සම්බන්ධද? පසුගිය කාලවකවානුවේදී ඉදිරියේදී සිද්ධවන දෑ මනසට දැනෙන්නට විය. බොහෝ දෑ එලෙසම විය. නැවත සමත ධානවලට යතයි බියෙන් එම වකවානුවලදී භාවනා කිරීම නතර කළෙමි. එවිට එම తත්වය අඩුවිය. කුමක් කළ යුතුදයි පහදා දුන මැනවි. විදර්ශනාව වඩා සෙතිමත් වූ කෙනෙකුට නැවත ධාන අභිඥා වැඩි හැකිද? විදර්ශනාවෙන් පසු සමතය ප්‍රගුණ කළ හැකිද? මා කෙරේ අනුකම්පාවෙන් මේවාට පිළිතුරු හා ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකෙන් තියෙන හරහා බලනකොට පේන තියෙන අත්දැකීම් අධිකම අර තියෙන පුංචි අත්දැකීම් හැම පැත්තටම දම දමා බලනවා. ඒක ඉතින් අර ආදුනිකයෙක්ගේ නවකෙක්ගේ හැටි. නමුත් ඒක තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මේ අත්දැකීම වෙන්න ආරින්න. එතකොට තමන්ගේ ප්‍රශ්න වලට උත්තර තමන්ටම හම්බ වෙනවා. ඔය එක එක ප්‍රශ්නයකටත් උත්තර කවුරු දුන්නත් ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලා තියෙන එක හරි ඉස්ලාම අර තියෙන කාම සහ කාම සංඥා දුරු කරන්න අපි ආනපානෙ වගේ හරි මොකක්ද අරමුණක් කරන භාවනා කරන. ඉතින් ඒක ලොකු හයියක් අපට. නිකන් යුරට කොට වෙන්න ගහක් අල්ලගත්තා වගේ. ඊට පස්සේ අපි ඒක අතහැරලා තමයි නැත්නම් ඒක ගිවං කරලා තමයි ඒක සූක්ෂම කරලා තමයි අපි රූප රූපේ සූක්ෂම කරලා රූප සංඥාවට යන්නේ. ඒ යනකොට ඔය ඔක්කොම දේවල් පේනවා. සමහරට හයියට අහු වෙනවා සමහරට නැහැ. එතකොට නැතිකම කියලා උතන ගන්නෙත් ඇත්තටම නැතිකම නේ සාපේක්ෂ නැතිකමක්. නමුත් අර නවමු හිතට අලුතෙම වෙන එකකට හිතෙනවා මොනවාක්වත් නැති තැනකට ගියයි කියලා. මේක නැවත නැවත කරනකොට පේන ඕ නැති බවයි සාපේක්ෂව තව තව ගැඹුරට යනවා. කලබල කරන්න මේක හරි කියලා හිතුවොත්. කොයි වෙලාවක හරි මේක හරි කියලා හිතෙන ඉතිවිලත් එක්කම මේකේ අන්ධකාර භාවය වෙනකොට ප්‍රීතිමත් ජෝතිමත් තත්වයකටපත් වෙනවා. වැරදි කියලා හිතපු ගමන් මේක අන්ධකාරයක් වෙනවා පාළු ගතියක් තනි ගතියක් අසරණ ගතියක් වෙනවා එනේ මේක තමයි පාර හරි කියලා හිතපු ගමන් ඒකමයි අර තමන්ගේ මතිය වෙනස් වෙච්ච ගමන් බොහොම සැහැල්ලු බොහොම මේ ආලෝකමත් පුලුල් තැනකට යනවා. ඉතින් අපේ හිත ඕක බාර ගන්නවා නොබාර ගන්නවා නිකන් එලිපත්තේ ඉන්න බල්ලා වගේ. කරන්න කරන්න කරන්න තමන්ට තේරෙනවා මේක කායනුපසනාව වේදනානුපසනාව සමත විපස්සනා අනුන්ගේ හිත පේනවා තමන්ගේ හිත පේන කියලා විවිධ පැති වලට මේක අර නවකුක් නවමු කම නිසා මේ දඟලන්නේ. අත්දැකීම්මදී ඒ නිසා දල වශයෙන් කියන තියෙන්නේ මේ අත්දැකීමම නැවත නැවත වැඩි කරනවා මිසක් මේ ලියන්න තියෙන මල්ල ඔබව බලන්න යන්න එපා. ඒකේ දෝෂෙකුත් නෙවෙයි ඒක ඇති. ඔබව බලන්න හිතෙනවා. ඒක පොඩ්ඩක් කෝඩු ගතියක් කියලා හිතලා කෝල ගතියක් කියලා හිතලා මේ අත්දැකීමම නැවත නැවත කරන්න. එතකොට Tamanටම මේ කලත්තු කරපු මඩ ටිකක් තැම්පත් වෙන්න වගේ ඉස්සරහට යනකොට පෙර දැක්ම ඉන්න ගන්නවා. එහෙම නැත්නම් අදිමොක්ක චෛසිකේ ඉන්න පටන් අර ගන්නවා. එදාට අපි යෝග දාව ටිකක් කතා කරපු දැනට ඕම අත්දැකීම් වැඩි කරන ශීර්ෂයෙන් කරගෙන යන්න විනිශ්චය කරන්න යන්නේ නැතුව. ගරු ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ දෙස දෙපතුලේ ස්පර්ශයට අවධානය යොමු කරමින් සක්මන් භාවනාවේ නියැලුණෙමි. විනාඩි 5ක් පමණ සක්මනේ යෙදීමේදී වම සහ දකුණ වෙන් වෙන් ලෙසත් ස්පර්ශයේ විවිධත්වයත් මට ඊතා හොඳින් පැහැදිලි විය. මෙසේ සක්මනේ නිරත වීමේදී අවධානය ඉවතට ගියත් සැනකින් සක්මන වෙතටම ඇදී එයි. මෙලෙස විනාඩි 45ක් පමණ කලත් වම දකුණ වෙන්වෙන් වශයෙන් දැනීමක් ස්පර්ශ විවිධත්වයටත් වඩා යමක් අවබෝධ නොවේ. මම මෙලෙස දිගටම සක්මනේ යෙදීම පමණක් සෑහේද සක්මන් භාවනාවේ වර්ධනයක් ලැබීමට මම කුමක් කළ යුතුද කියා පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉල්ලන ප්‍රශ්නෙට උත්තර උත්තරේ ඍජු උත්තර දෙකක් තියෙන එකක් වම වම වශයෙන් මෙනෙහි කරන්න දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරන්න ඒක මේ කොණ්ඩේ දෙපැත්තට පණාවක් දාලා පීරනා වගේ පිරිසිදු කම ඇතිකරනද අවශ්‍ය කරන දේවල් මෙනෙහි කිරීම. ඊට පස්සේ මට මේ වෙනස තේරෙනවා කිව්වට මොනවද තේරෙච්ච වෙනස කියලා ලියන්න උත්සාහ කරන්න. නැත්නම් තේරුණයි කිව්වට වැඩක් මට වම තිනකොට වම වැටුණා දකුණු ඉර දකුණ වැටුණා සියුම් වේදනා වැටුණා කියකොට මොනවද වැටුනේ කියලා මේ දෙකෙන්ම වෙන්නේ අර දැනුමේ තීක්ෂණ භාවය නැති වෙනවා මෙනේ කරන්නේ නැහැ වැටෙන දේ හරියට ලියන්නේ මේ දෙක කරපු ගමන් ওই තියෙන ප්‍රශ්නේ සැකේ දුර වෙලා ඉදිරියට පිම්මක් පයින්න පුළුවන් වෙනවා ගරුතර ස්වාමින් වහන්ස ආශ්වාස ප්‍රශ්වාසයේ බලා සිටින විට සුළු වේලාවකදීම ආශ්වාස ප්‍රශ්වාසයේ අඩු වෙමින් නොදැනෙන නිද්‍රාවකට වැනි තත්වයකට පත්වී ගැස්සී අවදි වී නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ බැලුවෙමි. නමුත් ඊයේ රාත්‍රී පර්යංක භාවනාවේදී පුරුදු පරිදිම ආශ්වාස ප්‍රශ්වාස බලමින් සිටින විට සුළු වේලාවකින්ම ආශ්වාස ප්‍රශ්වාස තුනී වෙමින් සංසිඳී නිද්‍රාවට නොදැනීමකට ෂණයකින් පත්වේ. මෙය වෙනදාට වඩා අඩු වාර ගණනක් එකවරක් 1 සිට 3 පමණ සිදු වී ගැස්සීමකින් තොරවම අවදි විය. අන්ඩර්ලයින් කරලා තියෙනවා ගැස්සීමකින් තොරවම කියන එක. ඉන්පසු ඊයේ පර්යංකවලදී නිද්‍රාවට නොයැටෙන තරමට මා තරම් වන අතර ඊතා හොඳින් සිත සංසුන් වූ තත්වයකටපත් විය. එය විවේකයක්, විශ්‍රාමයක් මෙන් හැඟෙයි. මෙලෙස විශ්‍රාමයට විවේකයට පත්වුවද මාහට කයේ ඇතිවන සෑම කුඩා වේදනාවක්ම තදවීමක්ම සිසිලස උණුසුම නලියෑම තදවීම හෘද ස්පන්දනය පාදවලින් හටගන්නා විදුලියක් වැනි සෑම දෙයක්ම හොඳින් නිරීක්ෂණය විය. තවද අසන ලද ධර්ම කරුණුද සිහියට විටින් විට නැගී ඒවා තවදුරටත් විනිවිද අවබෝධ වීමක් දැනේ. එවිටද පෙර පැවසූ විවේකයෙන් සිටිය හැක. මෙලෙස විවේකයෙන් සිටින් විවේකයෙන් මෙන් සිටින විට මූල කර්මස්ථානය හිතාමතා මෙනෙහි කරන විට නැවත උදරයේ පපුවේ හා නාසයේ ආස්වාස ප්‍රශ්වාසයේ ඊතා සියුම්ම සුළු වේලාවකට පමණක් නිරීක්ෂණය වේ. විටක ඊතා දිගු තද සුසුමක් පමණක් පිට වී යයි. එවිට පෙරකී එවිටද පෙරකී විවේකයේ පවතී. මෙලෙස සිටින විට කිසිදු දුකක් කරදරයක් සුවිශේෂී සතුටක් නැත. ඇසෙන ශබ්ද හොඳින් නිරීක්ෂණය වී පැහැදිලි වී අවබෝධ වේ. නමුත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට නොසිතේ. බලා සිටීම පමණක් සිදුවේ. මෙලෙස පැය එකහමාරක් දෙකක් පමණ උවද කරදරයකින් තොරව පරයන්කේ සිටිය හැකියි. මෙම தત્ත්වය පිළිබඳව වටහා දෙන ලෙස දෙසත් ඉදිරියට කල යුත්ත පහදා දෙන ලෙසත් පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. කාරණා තුනක් මතක් වෙනවා. එකක් තමයි ඒ විවේකයේ එනකොට පහුරු ගන්න යන්න එපා. කියලා තියෙන මම ප්‍රතික්‍රියා කරේ නැහැ කියලා නමුත් විස්තර වශයෙන් කියලා තියෙනවා මම මෙනෙහි කරුවාට පස්සේ ආනපානෙ මතුණා පිම්බි මෑකිලින් මතුණා ටික කාලෙට මතුණා ගියයි කියලා. ඒ අර විවේකයට ගරු කරන්නේ නැතුව මෙනෙහි කිරීම හරහා විවේකයට ප්‍රතික්‍රියා කිරීමක් තමයි. ඒක නිසා ඒක කෙරුණයි කියලා විශාල අපරාධයක් නන් නෙවෙයි. නමුත් නොකර ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ නිසා විවේකයේ කියලා දන්නවනම් විවේකයට විවේකයේ පැතිරෙන්න ඉඩාරින්න. අතු බිහිදෙන්න ඉඩාරින්න. මල් මල් බෙන්න ඉඩාරින්න. gediya දෙන්න ඉඩාරින්න. ඔය හදන්න යන්න ඒවා. එතකොට මෙනෙහි කරන්න එපා. දෙක මේ වගේ වෙනකොට ඉඳගෙන ඉන්නවා පැය දෙකමාරක් හිටියට සක්මන් නොකර ඉඳ හිතුනොත් අනිවාර්යෙන් භාවනාව ලෙඩ වෙනවා. ඒ නිසා කොච්චර ඔය ලස්සන පරියන්කේ හරි ගියත් ඒ පරියන්කේට සමාන වෙලාවක් සක්මන් කරලා වාඩි වෙන්න තරම් අපි ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕන. එහෙම නොවුනොත් මේක කුසීත කුසීතකමට වැඩිය සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වෙච්ච ගමන් ඇඟේ විවිධාකාර ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා ලියලා නැහැ මොකක්වත් සක්මන ගැන. සක්මනට නොසලකා ඉන්න එපා. විවේකේ වෙන්න ආරින්න විවේකේ ආවට පස්සේ ඇඟිලි ගහන්නත් එපා. සක්මන් කරන්න නැති වෙන්නේ ඉඩ තියෙනවා. මේකට ආසයි හිතෙන නිසා නම් එහෙම කරන්නත් එපා. සමාන වෙලාව සක්මන් කරන ඔන්න ඔය කාරණා තුන තමයි මට මතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මට සක්මනේදී වම් පාය විලුඹ ඇඟිලි හොඳින් වැලිවල ස්පර්ශ වෙනවා දැනේ. දකුණු පායේ ඊතරම් හොඳින් ස්පර්ශ වීම නොදැනේ. මෙසේ ටික වේලාවක් සතිමත්ව සක්මන් කරමින් සිටින විට එක්වරම දැඩි සුවඳක් දැනීම නිසා අවධානය ඒ වෙත යොමු වුනි. සිත පිට ගිය බව වහා හඳුනාගෙන නැවත සක්මනට සිත යොමු කළෙමි. දිගින් දිගටම සක්මනේ යෙදෙන විට දෙපා පමණක් ගමන් කරනවාක් මෙන්ද ඒ දෙපා වල වේගය වැඩි වූ බවද මට වැටහුණි. සක්මනේ සතිය පවතිද්දී මගේ සිතට වෙනත් සිතුවිලිද පැමිණ නික්ම යන බව දැනුනි. අද දින සක්මන් භාවනාවේදී ලැබූ මේ අත්දැකීම ඔබ වහන්සේට වාර්තා කිරීමට මට සිත්විය. තෙරුවන් සරණයි. ඒ කියන්නේ සක්මන්ට උරු බව ඇති වෙගෙන එනවා. එතකොට ඇත්තටම කකුල් දෙක සක්මන් කරනවා මට තියෙන බලයින් එක විතරයි. අන්තිමට සක්මන කියන එකන් gediya පිටින් ඇවිදිනවා. දැනතුරුයි වේගයත් ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට විතරයි මම ඇවිදින බව මට බලන්න පුළුවන් වෙන්නේ. නම් මේ ඔර්ලෝසු බට්ටෙක් යනවා වගේ නැත්නම් විදිනවා වගේ විදිනවා එතකොට තමන්ම නිකන් පැත්තකට වෙලා තමන් දිහා බලා ඉන්නවා වගේ යන්න පටන් ගන්නවා මේක තමයි සාමාන්‍ය පර්යංකයේදී අරමුණක් නැතුව වෙලා යනවා වගේ අරමුණ සියුම් වෙලා යනවා වගේ සක්මනේදී වෙන්නේ අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. අන්නේ අනායාසයෙන් වෙන්න පටන් ගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරලා යන්න අරින්න ඒ ඒ වෙලාවේ පවතින වේගය තමයි ප්‍රශස්ත වේගය. ඒ වෙලාවේ අකණ්ඩව ගත්ත සතිය මෙනේ නොකර කෙරුවත් ප්‍රයත්න නොකර කෙරුවත් අනායාසයෙන් වුණත් සතිය තියෙන බවට දැනගෙන හිටියොත් Tamante එකේ බුද්ධියක් හම්බ වෙනවා. Tamante එකේ සමාදානයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවට හැඟුම් මුද අරින්න වගේ හිතෙනවා. එහෙම කරන්න දෙනතු මේකට අවදි වෙන්න මේ මං ගත්ත භාවනායම ප්‍රයෝජනයක් මේ ආනිසංශයක් මේ කියලා මේ දරුවා වැටෙන්නේ නැතුව අඩි 7යි 7යි කියලා ඇවිදිනකොට අම්මා දරුවා දිහා බලා ඉන්නවා වගේ. ඉස්සෙල්ල ඉස්සෙල්ල නම් අත දානවනේ වැටෙයි කියලා බයට. දැන් නෑ දැන් තමන්ම 7යි 7යි කියලා සක්මන් පියවර 7-8ක් ගන්නවා. එහාට මෙහාට 7-8 වතාවක් යනවා. ඒක දිහා බලා ඉන්නවා වගේ කරනකොට සක්මණේමත් විස්රාමෙන්න පටන් ගන්නවා. ඒකට තමයි මුල කරලා තියෙන්නේ. ආනාපාන සති භාවනාව පින්වත් ස්වාමින් වහන්සේ ආධුනික වන මාහට මා ආනාපාන සති භාවනාව මින් පෙර වැඩිවීමට උත්සාහ කර නැති අයෙක්මි. මා ආනාපාන සති භාවනාවට සිත යොමු කිරීමේදී මුලදී මට හුස්ම රැල්ල නොදැනේ. මා සිතාමතාම හුස්ම ගනිමින් හුස්ම අල්ලා ගන්නා නමුත් මට වම් හෝ දකුණු නාස්පුඩුවකින් පමණක් හුස්ම දැනෙන්නට වෙයි. ඇතැම් විට ප්‍රශ්වාසය පමණක් පෙනෙන අතර ඇතැම් විට ආශ්වාසය පෙනේ. ආශ්වාසයේ සිසිල් බව අඩුවෙන් දැනෙන අතර ප්‍රශ්වාසයේ උණුසුම් බව වැඩියෙන් දැනේ. ඇතැම් විට ඊතා සිසිල්ව උගුර හරහා ආශ්වාසයේ ගමන් කරන බව වැඩියෙන් දැනෙන අතර උණුසුම්ව ප්‍රශ්වාසයේ ගමන් කරන බව ඊතා සියුම්ව නොදැනෙනවා මෙනි. මෙසේ සිදුවන අතර වාරයේදී සිත එක් එක් චිත්තජ රූපම වවන අතර මුලදී ඊට නොදැනීම යොමු වන නමුත් දැන් මේ රූපවලට යොමු වන ගතිය අඩුය. රූප රූප සිදුවීමක්, ශබ්දයක්, කායික වේදනාවක් දැනුණු විට මගේ සිත ඊට යනවා නේදයි සිහිය පිටුවා නැවත හුස්ම ගනිමින් හුස්මට සිත තබමි. නමුත් කෙලස් රූපයන්ගේ නිමාවක් නැත. නොදකපු රූපයන් පවා මවමින් සිත විසිරවන්නට කටයුතු කරයි. ඇතැම් විට උත්සාහයෙන් ගත්තත් හුස්ම නොදැනේ. දිගටම භාවනාවේ සිටින විට මෙලෙස නිින්දක් නොමැති නමුත් නිදිවර ගතියක් දැනේ. මීට භාවනාව හේතු වනවා දැයි මට සිතේ. මාව නින්දෙන් සෙලවෙන ගතියක් දැනේ. නමුත් නින්දක් නැත. ශබ්දයක් ඇසෙන විට යාන්තමින් ඒ ගතිය මගහැරෙන බව මට දැනී ඇත. මුලදී මම මට ආනාපාන සතිය වැඩෙන්නේ නැත්තේ මට නොගැලපෙන නිසායයි හැඟුණි. මගේ සිත විසිරෙන විට හුස්ම රැල්ල නොදැනෙන විට මටම මා ගැන කලකිරීමක් දැඩි ලෙස දැනුනි. දැඩි දුකක් දැනුනි. නමුත් ඔබ වහන්සේ ඊයේ දිනයේ සේක සූත්‍රයේදී විස්තර කළ ඉන්ද්‍රිය දමනය උපදෙස් අනුව මා එසේ සිතීම වැරදි බවත් කාය විඥාණයට සිත තැබීම මා අරමුණු කරන විට මනෝ විඥාණය මට බාධා කරන බවත් නැවත භාවනා කරන විට යන්තම් වැටහීමක් ඇතිවිනි. ඉන්පසු සිතට පැමිණෙන අරමුණු හමුවේ වෙනදාට වඩා රූප මැවෙන විටම හුස්ම අරමුණට සිත පීටුවා ගැනීමට හැකි විය. නමුත් හුස්ම එක දිගට නොදැනීම ගැටලුවකි. මා නිවසේදී බුදු පියාණන් වහන්සේගේ වීරිය පාරමී බලය භාවනාවෙන් සීකරන විට මොහොතක් ගත වූ පසු දැඩි වෙහෙසක් දැනී ශරීරයේ වාෂ්ප වෙනවා මෙන් දැනී කයක් තිබේද නොතිබේද යන තත්වයට පත්ව පැය භාගයක් සිටිය හැක. එවිට රූප නොපෙනේ. නින්දක් නොනින්දක් මෙනි. එය කුමක්දයි නොදැනිමි. නමුත් මට අවශ්‍ය විදර්ශනා භාවනාව දියුණු කර ගැනීමටයි. ඔබ වහන්සේ මට කරුණාවෙන් මා ආනාපාන සතිය වඩවා ගත යුත්තේ කෙසේද යනුවෙන් මාගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මුලදී සක්මන් භාවනාවේදී සිත විසිරුණේ නමුත් දිගින් දිගටම සක්මනේ යෙදෙන විට මා වම් පාය දැනුණු වම් පාය දකුණු පාය මෙනෙහි කෙලෙමි පාදයන්ට සිත තැබුවෙමි ඊතා සෙමිනුත් වේගයෙන්ුත් නැවත ඊතා සෙමින්ද පාද ස්පර්ශයට සිත තබා සක්මන් කළෙමි. මුලින් විලුඹ වදින බවත් ස්පර්ශවන කොටස් දැනුනි. මාහට වැල්ලේ ඇති රළු ගතිය, මදක් රළු ගතිය, මදක් සිනිඳු වැල්ල, ඊතා සිනිඳු වැල්ල, ඇතම් ස්ථානවල මතු වී තිබුණු සිමෙන්ති, පොළවේ ඝන ගතිය දැනුනි. ඇතැම් විට යටිපතුල් වලට සීතල සුළං වදින බවත් වැඩි රස්නයක් ඇති වැල්ලේ මද රස්නයක් ඇති වැල්ලේ රස්නය සීතල නැති වැල්ලේ මදක් සීතල වැල්ලේ ඊතා සීතල වැල්ලක් දැනුනි. ඇතැම් විට ගස්වල පත්‍ර ස්පර්ශ වන බවත් ගල් කැටයක් හැපුණු බවත් දැනුනි. මාහට කරුණාවෙන් ඉදිරියට ගත යුතු පියවර වැරදි අඩුපාඩු පෙන්වා දෙනමින් ඉල්ලා සිටිමි. තොරතුරු වාර්තා කෙටි මේ ගතියක් තියෙනවා. නමුත් ඒක සාහිත්‍ය රසයටයි දාලා තියෙන්නේ. මේක හරියට භාවනා කමඨාන් සුද්ධ කරන විදිහට දැම්මොත් අරමුණ මොකද්ද? මනස්කාරය යෙදුනද වැටුනේ මොකද්ද කියන මේ ඉදිරිපත් කිරීමේ රාමුවට ගියා නම් ওই තොරතුරු බොහොම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න ඕන. නමුත් මේ වගේ තොරතුරු ඉදිරිපත් කිරීම පවා වටින දෙයක් ආධුනිකයෙක් වශයෙන් පටන් ගත්ත රචනයක. ඒ නිසා ඉස්සරහට යනකොට මේ ඉදිරිපත් කිරීම පුළුවන් තරම් අර කමඨහන් වාර්තා කිරීම සඳහා සපයා තියෙන කොලේ හැටියට කතා කරන අරමුණ මොකද්ද? මෙනෙහි කරාද නැත්නම් මානසිකාරයකට යෙදුවද? වැටුනේ මොකද්ද කියන විදිහට යන්න. ඔය යන්න විපස්සනාව තමයි. ආයේකේ ආයේ වෙනම මේ කරන දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා ආනපන දැනෙන්නේ නෑ කියලා දන්නවනේ ඒකත් ලොකු භාවනාවක්. දැනෙනවනම් දැන බව දන්නවනේ ඒකත් ලොකු භාවනාවක්. ආනපන බලන්න යන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පටන් ගන්න. නමුත් මේ කෙනාට එහෙම කරන්න ඕනකමක් නැහැ. මෙයාට ආනපන මතු වෙලා තියෙනවා. ඒ මතු වෙච්ච ටික හොඳට විස්තර වෙනවා. ඒක හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයක්ම හැපෙන තැනක්ම එක දිගටම කාටවත් වැටෙන්නේ නැහැ. ඒක අර දර්ශීය උපමාවකට කියනවා මිසක් වටින් අර ඒව අතර මාරු වෙනවා වැටහෙන දේ මේකයි කියලා වාර්තා කරන්න දන්නවනම් අනිත් දවසේ ඊට එහාට යන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා මේ ක්‍රමෙමයි යන්න තියෙන්නේ. ඉදිරියට යන්න ওই සංසාර පැත්තෙන් බලනකොට අපි කවුරුත් ආදුනික නැහැ. සෑහෙන වයසක කට්ටිය. කොච්චර කාලා තියෙනවද සංසාරේ? ඒ නිසා ආදුනික ගතියක් ගන්න එපා ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් සතිය නොකැඩී පියවර 25ක් 30ක් පමණ ගමන් කළ හැකි විය. සක්මන වේගවත්ය. සතිය නොකැඩීම පර්යංකයට වාඩි වීමේ මුලදී ආශ්වාස ප්‍රශ්වාසයේ වේගවත් විය ක්‍රමයෙන් සිහින් වී ගියේය. නොපෙනී යාමට ආසන්න වෙද්දී පමණ පෙර දින මා ලැබූ සැහැල්ලු සුවය මතක් වී අදත් හරි වැනි බලාපොරොත්තු සහගත ප්‍රීතියක් ඇති වෙනවත් සමගම සිත විසිරී ගියේය. අත්පා රිදෙන්නට විය. එක ඉරියව්වක පැවැත්තිය නොහැකි විය. මේ සිතුවිල්ලත් පෙරදින මම මට ඇති වූ බිය සැක මුසු සිතුවිල්ලත් භාවනාවට බාධක වූයේද එසේනම් සැක බිය අපේක්ෂා සහගත වැනි බාධක සිතුවිලි වලින් තොරව ශ්‍රද්ධාව හා විශ්වාසයෙන් යුතුව ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක් පෙරටුවේ තබාගෙන භාවනාව කළ යුතුයද ආශ්වාස ප්‍රශ්වාසයේ නොපිනී ගිය ගියද සිත එකනේ එතනම තබාගෙන සිටිය යුතුයද පහදා දෙන මෙන් දෙපා නමෙද ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ වගේ සමහරලාට අර උනන්දුව නිසා ඉදිරි නාගතී පිළිබඳ සැලසුම් වෙනවා. එන්තම් වෙච්ච පශ්චාත්තාප වෙනවා. ඒ කොහොම වුණත් අර ස්වභාවික වර්ධනයේට සෞඛ්‍ය සම්පන්න වර්ධනයේ පොඩි පොඩි බාධා සිද්ධ වෙනවා. ඉතින් ඒ වුණාට මේකේ නැවුම් ගතිය හැටියක්, කෝඩු ගතිය හැටියක්, කෝල ගතිය හැටියක්. ඕක නොකර ඉදිරියට යන්න බෑ. මේක උනන්දු කරන්න කතා කරනව නෙවෙයි. ඒක නිසා බුදුජානක වහන්සේ ගැඹුරින් දේශනා කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන හිතන්න ගත්තොත් ඒ හිතීම නිසා මේ දේ අන්ධයක් බවටපත් වෙනවා. ඉතින් ඒක දිහා නොහිතා ඒක යන්න අරින එකට අපි කියන්නේ අනායාසෙන් කරනවා කියන්නේ. ඉතින් අනායාසෙන් කරනවා කියන ව්‍යාකරණෙත් ඇරදී. අනායාසෙන් සිද්ධ වෙන්න ආරිනවා. ඉතින් ඒක කරන්න මුලින් මුලින් අර බයිසිකලයක් පදින්න කරන මනුස්සයා දඟලන දැඟලිල්ල වගේ ටයිප්‍රයිටරයක් පුරුදු කරන මනුස්සයා වර්ධ ගන්නවා වගේ සංගීත භාණ්ඩයක් සූදානම් වෙන එක නයික බැරදියට සෙල්ලම් කරලා කරලානේ හදාගන්නේ. ඉතින් ඒ ටිකේදී ව්‍යාකරණ හොයන්න යන්න එපා. ටයිප්‍රයිටරේ පුරුදු වෙනකොට ව්‍යාකරණ භාෂාව ගහන්න යන්න එපා. රට රට රට රට රට රට රට රට කියලා ගන්න එකයි තියෙන්නේ. වාස්තේ තමයි ව්‍යාකරණ හදාන්නේ. ඉතින් මේ ඒ කරන වෙලාව ඉතින් ඒකෙදී ව්‍යාකරණානුකූලව කෙලින්ම සින්දුවක් ලියලා කෙලින්ම සින්දුව ටයිප් කරලා සාහිත්‍ය සම්මාන ගන්න අද හිට වෙනවා. දැන් සින්දුවක් ටයිප් කරනවා කියන එක සින්දුවක් ලියනවායි කියන එක සාහිත්‍ය සම්මාන ලැබෙනවා කියන විවිධාකාර ප්‍රොජෙක්ට් තුනක්. ඒස ඔය යන විදිය හොඳයි. ඒකෙදී අපේ හිත අර පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙනවා. නැත්නම් අංග සම්පූර්ණ දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒකෙදී අනුකම්පා කළ යුතු අඩුපාඩුවක් ඒ ඇරුණාම ඔය යන විදිය හොඳයි ඒක දිගට කරගෙන යන්න තමන් ගැනම තමන් ආඩම්බර වුණත් කනගාටු වුණත් ඒවට අපි කියන්නේ භාවනා භාෂාවේ මනාපමනාප කිය. කෙලස් වල කෙලස් හටගන්නේ මනාපමනාපාට ගැනීමෙන් තමයි. ඒ නිසා මනාපමනාප හටගන්නේ නැතුව භාවනා දිගට කියනවනම් අපි සිංහලෙන් සාමාන්‍ය කියනවා අනායාසින් වෙන්න ඒක කලාවක්. විද්‍යාවෙන් අල්ලන්න බෑ. ඒ නිසා ඒක බොහෝ කොට කිරීමෙන් බොහෝ වාර ගණනක් කිරීමෙන් සිද්ධ වෙන්න ඕන එකක්. ඒ නිසා මේවට දඬුවම් කළ යුතු වැඩ නෙවෙයි. ඒ නිසා මෙහෙම කරලා කරලා කරලා අනායාසයෙන් සිදු වෙනකන් එහෙම නැත්නම් මේව පිළිබඳ උදන් අන්න ගතිය නැති වෙනකන් දිගට කරගෙන යන්න. එතකොට ඔක කාලය විශ්ීම විසඳෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක්මි. මා මීට දෙදිනකට පෙර සක්මන් භාවනාවේ යෙදීමේදී වම දකුණ වශයෙන් සිතමින් පා තබන ලදී. එවිට රස්ණය සීතල වැලි කැට සිමෙන්ති යනාදී වෙන්කොට හඳුනාගත හැකි විය. ක්‍රමක්‍රමයෙන් ඊයේ වන විට નિરાයාසයෙන්ම වමහා දකුණු පාද මෙනෙහි නොකොට හඳුනාගත හැකි විය. පාදයේ ඉදිරියට තැබීමේදී එය වමද දකුණද යන්නත් සෑම පතුලක්ම කොටස් තුනක් වශයෙන් පොළවේ හා ස්පර්ශ වන බවත් හඳුනාගත්තෙමි. ඒ විලුඹ මැද කොටස සහ ඇඟිලි සහිත ප්‍රදේශයේ වශයෙන්ි. මෙයින් විලුඹ ප්‍රථමයෙන් පොළව හා ස්පර්ශ වෙන බවත් ඇඟිලි තුඩු අවසානයේදී ස්පර්ශ වන බවත් වැටහුණි. විලුඹ ප්‍රදේශයේ අන් ප්‍රදේශයන්ට සාපේක්ෂව වැඩි කාලයක් පොළව හා ස්පර්ශ වන බවත් විලුඹ ප්‍රදේශයට දැනෙන තෙරපුම අන් ප්‍රදේශයන්ට සාපේක්ෂව වැඩි බවත් වැටහුණි. නමුත් ඇඟිලි තුඩු වලට දැනෙන සියුම් වේදනාව ඊට සාපේක්ෂව වැඩි බවත් දැනුනි. එක් පාදයක් එසවීම හා අනෙක් පාදය එසවීම අතර කෙටි කාලයක් තිබෙන බවත් එම කාලය තුලදී එක් පාදයක චලනය කොටස් තුනක් ලෙස සිදුවන බවද දැනුනි. ඒ ඒ විගසම අවකාශයේ තිබෙන කාලය හා පතිත ලෙස බවද දැනුනි. එහිදී එසවීමේදී මාංශපේශය ඇකිලෙන බවත් පතිත වීමේදී ලිහිල් වන බවත් දැනුනි. තවද මෙලෙස එක් පාදයක් එසවීමේදී එම පාදයේ ඇඟිලි තුඩු වලටත් ඉන්පසු අනෙක් පාදයටත් මුළුමනින්ම ශරීරයේ බර මාරුවන බව දැනුනි. මෙම බර පාද දෙකේදීම සමානවන සමානව මාරුවන බවද දැනුනි. පාදයේ එසවීමේදී උඩුක් උඩ කකුලේ ඊතා සියුම් හිරිවැටීමක් මෙන් ආවේගයක් ඉහළට ගමන් ගන්නා බවද නිරීක්ෂණය කෙලිමි. මේ සියල්ල ක්‍රමක්‍රමයෙන් නිරීක්ෂණය කළමුත් දැන් සක්මන් භාවනාවේ යෙදීමේදී ඒ සියල්ල එකවර දැනේ. පළමු දිනයේ නොඑක් සිතුවිලි සිතට පැමිණෙන ලදී. ඒවා ඊතා ආයාසයෙන් වැඩ පැවැත්වීමට සිදුවිය. නමුත් දැන් එසවන සෑම පාදයකදීම ඉහත කී සියල්ල පමණක් වැටහි මේ අවරින් විනාඩි 15ක් 20ක් පමණ කළ හැක. මා ඉදිරියට කළ යුත්තේ කුමක්ද? තවද සක්මනින් පසු ආනාපාන සති භාවනාව යෙදීමේදී උදරය හැකිලිම පිම්බීම දෙස අවධානය යොමු කොට සිටියෙමි. පිම්බීමේදී උදරයේ ආශ්වාස වාතයේ පිරෙන අයුරුත් හැකිලීමේදී එම වාතයේ පිටවී යන අයුරුත් නාස්පුඩු ඉහළ කෙළවරේදී වාතයේ පිටවීම ඇතුල්වීමද දුටිමි. තවද හෘදේ ශබ්දයක් ඇසුනි. ප්‍රථම හා දෙවන දිනයේ නොඑක් බාධා පැමිණෙන ලදී. ඒවා කෙලෙස් සිතුවිලියයි සිතා මෙනෙහි කොට නැවතත් උදරයට පිම්බීම හැකි උදරයේ පිම්බීම හැකිලිම දෙස සිත යොමු කරන ලදී. අද දින සිතුවිලි වලින් බාධාාවක් සිදු නොවිය. සිත එක එල්ලේම උදරය පිම්බීම හා හැකිලිම හා වාතය පිරීම හා පිටවීම කෙරෙහි පමණක් යොමුව ඇති බව දැනුනි. නමුත් ටික වේලාවක් යන විට මගේ මුළු ශරීරයේම පණ නැත්තාක් මෙන් දැනුනි. ඊතා සැහැල්ලු බවක්ද දැනුනි. නමුත් පාද දෙකේම දෙකේ සිට කොන්ද දක්වාම හිස් අවකාශයකට වැටෙනවා යයි දැනුනි. බියක්ද දැනුනි. නමුත් එයට ගිය අවධානය නැවතත් පිම්වීම හා හැකිලිම වෙත යොමු කළෙමි. එක් අවස්ථාවකදී පිටුපසට වැටෙන බව තදටම දැනුනි. එවිට අවධානයේ බිඳී ඇස් විවර කළෙමි. එවිට මම මුල් සිටි ඉරියව්වේ එලෙසම සිටිනවා දුටිමි. කිසිදු පැත්තකට ඇලවීමක් සිදු නොවිය. සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව දෙකේදී මා කල යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට හදපිරි ස්තුතියි. බුදු සරණයි. සක්මන් භාවනාදී ඒ කියලා තියෙන සවිස්තර දේවල් සක්මණෙන් පිට නිකන් කඩේ යනකොට නාන්න යනකොට කණ්ඩ බොන්න යනකොට එන්නේ නැද්ද කියන මට්ටමේ අවධානයත් යන්නේ සවිස්තර අවධානයක් යොදන්න බැරි වෙයි. නමුත් එතකොට තේරෙන්නේ මේ සක්මන් මළුවේ සක්මන් කරන විතරක් නෙවෙයි මේ කය ඇවිදිනකොට හැම වෙලාවෙම ඔවා තියෙන බැලුවොත් පේන. බලන්න චපේන්නේ. දෙක සක්මන ගැන කියනවා නම් ඔක්කොටමත් ඇහෙන්න මම මේ කියන්නේ මේ පතුල් දෙකේ විස්තර මේ විදිහට සක්මන් භාවනාවේ තේරෙනා වගේ මේ අතුල් දෙකටත් අපි එදිනදා වැඩ කරනකොට පුදුමාකාර විදිහේ ස්පර්ශ ලැබෙනවා තැහැල්ලු ගති බර ගති වැగిරෙන ගති පිදු කරන ගති කම්පන චංචල එතකොට කකුල් දෙකයි අතුල් දෙකයි පතුල් දෙකයි දෙකම වලනකොට අපි කියනවා එදිනදා ජීවිතයේ සතිය පිටුනයි කියලා පතුල් දෙක විතරක් බලන එකට කියනවා සක්මනේ සතිය පිටුනයි කියලා. ඒ නිසා මේ විදිහටම මේ මේ අතුල් පතුල් කියන්නේ අපේ ස්පර්ශක. ඒ වයින් තමයි අපි සම්බන්ධ වෙන්නේ අපි හැම හැම හැම හැම තැනකම ඇත්තටම කාය ප්‍රසාදේ තියෙනවා. මොකද මේකේ තමයි තියෙන්නේ. ඒ විදිහට බලනද සක්මනේ ලැබිච්ච මේ සවිස්තර අත්දැකීම අනිකුත් වෙලාවට ඇවිදින කොටත් එදින්දා වැඩවලටත් යොදා ගන්න පරියන්කේ විස්තර ඉදිරිපත් කළ තියෙන හොඳයි. මේ විදිහට දෙක එකට සම්බන්ධ වෙන්නේ කාලයේ සම්බන්ධයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි දවසකට ගෙදර දොරේ වැඩ කරන ගමන් පැයක භාවනා කරලා හිටියට මේ ගැම්ම ගන්න බෑ. ඒකට මේ වගේ අපි ඒකටම පේ වෙලා ගන්න ගියාම පළවෙනි දවස් දෙවෙනි දවසේ ඒ පාඩුවට තමයි බිස්නස් උවන්නේ. තුන හතර වෙනකොට තමයි මේක ගැම්ම ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ආයශරයක් රිට්‍රීට් කරන්න තුන ආය රිට්‍රීට් එකට ආවොත් ආයෙත් අර මුල් දවස් දෙක තුනේ ඒ ආධුනික ගති, කෝඩු ගති, කෝල ගති තියෙනවා. ඒ නිසා අපිට තියෙන දක්ෂකම වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ තියෙන ධර්ම ගෞරවය වෙන්න ඕනේ. මේක ඇති කරගත්ත මේ ගැම්ම ආයෙ කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න. ඒකට පිංමදි සංසාරේ පිං කරලා නැහැ. ඒ නිසා ඕ දෝද මඩි දම තමයි. සෝරි කියලා හිතෙනවා. තේරෙනවා නම් කාට හරි මේ අනාගතතර පස්සේ ආය ඇති කරන්න අපි කොච්චරක් ශක්තිය ධනෙ ශ්‍රමය කැප කරන්න ඕනද කියලා සොරි කියලා හිතනවා මොනෝ කරන්නේ ඒ තමයි බබා උපන් ලබා උපගන්න ඉබයි බබා හම්බුවේ ඉතින් ඒ නිසා ආය යනවා ආය අනා ගන්නවා මේක එක හොඳක් තියෙනවා ඒ මොකද ඒ විදිහට ලක්ෂ වාරයක් අනාගත කෙනාට තව කෙනෙක් ආධුනිකයෙකුට අත දෙන්න ලේසි හැම පැත්තම ගාගෙන තියෙන්නේ උන්ට බ්‍රයිට් කෙනා පළවෙනි සැරේම මේ භාවනා හරි කියන එකට තව කෙනෙකුට කියලා දෙන්න තියෙනවා. ඌ මැට්ට ඌට බෑ කියලා පැත්තකට දානවා. මෙයා කොහොමදත් මැට්ටනේ. ඒ නිසා කවුරුවවත් අත දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකේ සාසනයට වාසියක් තියෙනවා. හැබැයි Tamanට පොඩ්ඩක් ගමන වේගය අඩුයි. ඉතින් ඒ නිසා මේ විදිහට නැගිටව ගත්තට පස්සේ මේ උපේනාගන්ත සම්පත්තිය, ඒක උත්තාන සම්පත්තිය ආරක්ක සම්පත්තියට දානවා. මේක කැඩෙන්න දෙන්නේ නැතුව රකින්න ඕන. ඒක ඉතින් ප්‍රතිතද කරගන්නවයි කියලා කියනවා. එහෙම නැත්නම් ධර්ම ගෞරවය කියලා කියනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය හිතා ගන්න ඕනේ මේ ගත්ත ගැම්ම හැකිතාක් දුරට ගෙනියනවා කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ මම දිගින් දිගටම ආනාපාන සති භාවනාව වැඩුවෙමි. එෙහිදී හුස්ම ඉහළට පහළට යන බවත් එම හුස්ම වෙනස් වන ස්වභාවයත් නිරීක්ෂණය කළෙමි. පළමුව හුස්ම දිගට වැටි එය ක්‍රමෙන් කෙටිවන ස්වභාවයක් දුටුවෙමි. අවසානයේ හුස්ම නවතින ස්වභාවය මට දැනුනි. ඒත් මම දිගින් දිගටම භාවනාව වැඩුවෙමි. එවිට ක්‍රමයෙන් මගේ අතපය ගල් වීගෙන එන බව දැනුනි. පසුව අතපය උස්සන්න හොලවන්න බැරි විය. නමුත් මගේ සිහිය හොඳින් පැවතුන බව මට වැටහුණි. තොලකට පූට්ටු වී තිබුණි. තව දුරටත් මම භාවනාව වැඩුවෙමි. එවිට මට ටීවී තිරයක පෙනෙන ආකාරයේ රූපයක් දිස්විය. ක්‍රමයෙන් මේ මූණ කොටස විරූප වී ගොස් දත් ඇස් නැති විරූපී මූණක් බවට පත්වනු දුටිමි. ඉන් ටික වේලාවකට පසු මම ඇස්සර බැලූ විට පය දෙකකට ආසන්න කාලයක් එකම ඉරියව්වෙන් සිට ඇති බව වැටහුණි. මින් ඉදිරියට කල යුත්තේ කුමක්දයි මට පහදා දෙන මෙන් ගෞරවපූර්වකව දෙපා නමද ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව සැනසේවායි ලැබවතර. මේ ගියේ පාර හරි කියලා හිතනවනම් ඒ හර්ගියේ දවසේ පටන් ගන්නකොට යම් ආකාරයකට පටන් අරගත්තේ කොයි දිශාවට හැරිලා වාඩි උනේ කියන මේ පරිසර සාධක ටික නැවත නැවත සපයලා දෙනවා. දෙනකොට ඒක ඉතින් සාමාන්‍ය බුද්ධිය. ඒකට කියනවා අනුග්‍රහ අනුග්‍රහ කරනවා කියලා. එතකොට මේ පාරේ යන්න තියෙන ඊට වැඩි. ඉතින් ඒ වුණත් හරි නොයන්ට ඉඩ තියෙනවා. ඒක නිසා එක්කෙනෙක් එකවරක් වෙච්ච කෙනාට නොවිච්ච කෙනාට වැඩිය අනිත් දවසේ සාර්ථකත්වයට අනුග්‍රහ කරන්න පුළුවන් ගතිය වැඩි. හැබැයි මේ මේ පොයින්ට් එක හිතේ තියාගන්න. හරිගේ දවසේදී කල්පනා කරගන්න මොන මොන කරුණුන්ද මට පූර්වාංගම වුණේ, පුබ්බ නිමිත්ත වුණේ, ආන්නේ පූර්වාංගම කරුණු නැවත නැවත සලසලා දීම සඳහා තමයි ත්‍රිපිටකයක් අපිට තියෙන්නේ. අපිට ඉස්සලා වර්ධගත්ත කට්ටිය හැම එකම ලියලා තියෙනවා. මම මෙහෙම කරුවා වැරදුනා. මෙහෙම ගියා හරි ගියා. ওই ත්‍රිපිටකේ වෙන්නේ නැති මේ ගැඹුරක් ඇත්තේ නැහැ. ඒක කියවනකොට තේනවා හැම කෙනෙක්ම හැම වැරද්දම කරලා තියෙනවා. හරි ගිය කට්ටියක් තියෙනවා. දෙකේම සමාන වටිනාකමක් තියෙනවා. ඒ නිසා මෙහෙම දිගට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට අර පාර ආහා ගිය ගමනක් නැත්නම් GPS එක දාගෙන ගිය ගමනක් තමන්ට කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව කෙලින්ම නැවිගේට් කරන්න පුළුවන් වගේ ඉස්සරහට විශ්වාසය පහළ වෙනවා. ඒක ඉතින් ස්වභාවික දෙයක්. ඉතින් මේක දිගට ඒ විශ්වාසය එනකන් දිගට පවත්වාගෙන යන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරන විට වැල්ලේ සිසිල සහ මෘදු බව පායට දැනුනි. වම් පාදයේ දකුණු පාදයෙන් වෙන්කර හඳුනාගත හැකි වූයේ දකුණු පාදයේ බිම වදින විට වැඩියෙන් ශක්තිමත් බවක් හෝ ස්ථිර බවක් දැනුන නිසායි. දැඩි නිදිමත ගතිය විටින් විට පැමිණියද ඒ අතර සිත සිතුවිලි දෙස ගිය පිට ගිය විට නිදිමත ගතිය අඩුවන බව දැනුනි. මොකද්ද? දැඩි නිදිමත ගතිය විටින් විට පැමිණියද ඒ අතර සිත සිතුවිලි දෙස පිට ගිය විට නිදිමත ගතිය අඩුවන බව දැනුනි. වම දකුණ වශයෙන් මෙනෙහි කරනවාට වඩා පියවර ගණන ගණන් කිරීමේදී සිත ඉක්මනින් තන්පත් වන බව දැනුනි. එසේ කිරීම සුදුසුද? මා කෙරෙහි අනුකම්පාවෙන් මට උපදෙස් ලබා දුන්න මැනව. ඔබ වහන්සේට දීර්ඝ සතිය ඉස්සර කරගෙන යන්න. ඒ සතිය එක එක මට්ටම් සත්‍ය තියෙනවා අඳුන්වා දෙන සත්‍ය ටිකක් පුරුදු වෙච්ච සත්‍ය ඒ ඒ වෙලාවට ඒකට අනුග්‍රහ කරන්න මොනවද කරන්න ඕනේ කියලා ඇත්තටම කියලා දෙන්න අමාරුයි පිට කෙනෙකුට නමුත් මතක තියාගන්න සත්‍ය තහවුරු වෙන බව දන්නවනම් මුල් බැහැ ගන්න බව දන්නවනම් ඒ සඳහා කරන පරිවේෂණ වලට ආර්ය පරිවේෂණ කියලා කියනවා හරියන්නම නොවෙන්න ඉඩ තියෙනවා නමුත් කරලා බලන්න අපි මෙනෙහි කරමින් යනවා ගණන් කරමින් යනවා මෙනෙහි කරමින් ගණන් නොකර යනවා ආයෙ වුණොත් ආයෙ ගණන් කරමින් යනවා ආදි වශයෙන් හැම එකම කරලා හරියට මේ පොළොස් සම්බුලක පදම හදා ගන්නවා වගේ ලුණු ටිකක් දාලා බලලා දෙහි ටිකක් දාලා බලලා කුරුදු පොත්තක් දාලා බලලා ඒකට පදම ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ඔය යන ක්‍රමය හොඳයි. Tamangෙම ප්‍රයෝග ඥානම තමයි යොදා ගන්න ඕනේ. ඉතින් මේ මේ පොඩි උන්ට තේරෙනවද මේ කියන එක? ඈ? අද ඉගෙන ගත්ත එකක් කියමු බලන්න. දැන් මේ ආගෙන ඉනකොට මොකද හිතෙන්නේ? අහුවෙනවද? මේ පොයින්ට්ස් අහුවෙනවද නැත්නම් නිදිද? අහුවෙන ආද ඉගෙන ගත්තයක් කියන බඩ මයික් එක දෙන්න පොඩක් දැන් අද අහගෙන ඉන්නකොට මොකද්ද ගත්ත පාඩමක් කියමු බලන්න ඉඳගෙන හිටියට කමන්නේ ඉඳගෙන හිටියට කමන්නේ මං අහන්නේ දැන් අද එනකොට ඕගොල්ලෝ හිතාන හිතාන කියන්නේ හිතාන ආපු දේවල් නෙවෙයි මේ නායකත්වය කියන වෙන දේවල්නේ ඈ එතකොට ඒකේ මොනවද ඉගෙන ගත්තේ මොනවද අද අලුතෙන් අහුලා ගත්තේ මොනවද අද හිත උනන්දු වෙන්න මොනවද තේරුම් ගත්තේ කියලා මං අහන්නේ. මේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔය වේදනාව එහෙම එද්දී වේදනාව තියලා භාවනා කරන්න හොඳයි මේ නැත්තම් වේදනාව නැති වෙනකොට මේ අර කම මේ භාවනාවට හිත ගන්න පුළුවන් කියන එක තේරුම් ගත්තා. නෑ කියුන්නේ නෑ කියන්න ඕන කාරණා කියුන්නේ නෑ. භාවනාවට හිත මේ තියාගෙන ඉද්දී වේදනාවක් එද්දී මේ භාවනාවට හිත දාගෙන වගේ මේ මේ තියාගෙන ඉද්දී හුස්ම වල්න එක හොඳයි කියලා තේරුම් කියන්නේ වේදනා තියෙද්දි හුස්ම බලන එක වේදනා නැතුව හුස්ම බලන එකට වැඩිය හොඳයි කියන එකද කියන්නේ දැන්. ඒ නිසා භාවනාවේ හුස්මයි කියන දෙක පටලවා ගත්ත වචන දෙක. ආයෙත් කියමු බෑ. වේදනාවක් එද්දී හුස්ම බලන එක හොඳ නැති වෙති. හොඳ නැහැ කියලාද කියන්නේ හොඳයි කියලාද? වේදනාවක් නැතුව ආනාපානයේ සතිය පවත්තන එකයි වේදනාව තියුණත් ඒ තියෙද්දිත් ආනාපාන සතිය පවත්තන එකයි ගත්තොත් කොයි එකද වඩා හොඳ? වේදනාව මෙනෙහි කරලා ඊට පස්සේ වේදනාව අඩු වුණාට පස්සේ කරන එක නෑ අපි සෙනඟ මැද තියෙන තැන වාහනයක් එලවන එක දක්ෂකම තියෙන සෙනඟ නැති පාරක වාහනයක් එලවන එක දක්ෂකම තියෙනවා සෙනග ඉන්න පාරක. ආ නියත වේදනාව තියෙද්දි ආනපානේ කරන්න පුළුවන් නම් හොඳයි. ඒක බෑ ඔය කියන්නේ අදහුලගත් එකක් නෙවෙයි ඔය කියන්නේ. මට ඒක අද තේරුණා. අද තේරුණා. මං අහන්නේ මේ අහගෙන ඉන්නකොට කමඨාන් සුද්ධ කරන්නේ අහගෙන ඉන්නකොට අද අලුතෙන් ඉගෙන ගත්ත දෙයක් අද අලුතෙන් වැටහිච්ච දෙයක් තියෙනවද කියලා මං අහන්නේ. මෙයාට දෙන්න බෑ. කැමතිද? බෑ. පිටිපස්සෙ ඉන්න ඒත් කැමති නෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ අහුලා ගන්න විතර අපට දෙන්න කැමති නෑ. හරිම සෞත්තු වැඩි. අහුලා ගත්තා නම් අපිටත් ටිකක් තියෙයි. ස්තුති කියලාවත් යන්න බෑ. හොඳයි අපි යන් අහම බලන තව ටිකක් අහගෙන ඉමු දෙන්න. මයික් එක අපව දෙන්න. ගරු ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස හුස්ම ඇතුල් වීම පිටවීම කෙරෙහි අවධානය යොමු කරමින් ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. විනාඩි 10ක් පමණ හුස්ම කෙරෙහි අවධානයෙන් සිටින විට හුස්ම ඇතුල්වීම පිටවීම හොඳින් වැටහුණත් එය නාස්පුඩුවේ ස්පර්ශවන නිශ්චිත ස්ථානයක් හඳුනා ගැනීමට නොහැකිය. මෙම වැඩසටහනට සහභාගී වීමට පෙර නිවසේදී නිතිපතා ආනාපාන භාවනාවේ යෙදෙන විටද මෙම தત્ත්වය පවතී. මෙලෙස විනාඩි 20ක් පමණ අවධානයෙන් සිටින විට හුස්ම වැටීම කෙටි වී ගොස් ඊතා සියුම් ස්වභාවයකට පත්වේ. එසේ සිටින විට වෙනත් අරමුණු සිතට ආවත් ඒ වායින් සිතේ ඒකාග්‍රතාවයට බලපෑමක් ඇති නොවේ. සිත සමාධිගත වනවා කියන්නේ මෙයටද වෙනත් යෝගීන් ප්‍රකාශ කරන ලෙස ආලෝක එලිපෙනීම් කැරකැවිලි ගැස්සිලි වැනි කිසිවක් මට සිදු නොවේ මා යන මග නිවැරදිද ස්වභාව වර්ධන ස්වභාවනාව වර්ධනයට මා කළ යුතු දේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය මේ ලියුමෙම තියෙනවා දෙපැත්තක සඳහන් කරලා එක පැත්තක තියෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ හැපෙන තැන දැනුනේ නැහැ කියලා ඒකට කන බින්දම් ගන්න ගතියකුත් තියෙනවා. ඊට පස්සේ අනුන්ට වැටෙනවා ආලෝක ඒක වැටුනේ නැහැ කියලා දෙපැත්තක් කන බින්දම් තියෙනවා. ඒ කියන්නේ අර මූලික උපදේශ ලැබලා නැහැ. අපිට තියෙන්නේ පේන දේ කියන එක විතරයි. නොලැබිච්ච දෙයක් අනුන්ට හම්බෙච්ච දෙයක් කතා කරන්න හදනවා කියලා කියන්නේ වල්පල් හැලියට වැටෙනවා. ඒ නිසා Tamanට භාවනා කරනකොට වැටහිච්ච දෙය කියනවා මිසක් මන්ට හුස්ම හැප්පිච්ච තැන වැටුනේ නැහැ කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නිකන් නිකන් දල ආප්තෝපදේශයක් විදිහට මතක් තියාගෙන ඉන්න විපස්සනා පොතේ නෑ බෑ කියන වචන දෙක නැහැ. ඒකත් මට නැහැ කියලා තමයි කියන්නේ. විපස්සනා කියන්නේ ඇති දෙය කියන එක විතරයි. එදිනදා ජීවිතේ නෑ බෑ. ඔය නෑ බෑ කියන කටිය තමයි නෑ දෑ කියලා කියන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ ඇහුවොත් නෑ කියන නැත්තම් බෑ කියන. අනේ මුන්දලා නොයිපදිනෝ නම් හොඳයි සංසාරේ. විපස්සනාට මොකුත් නෑ විපස්සනා හොඳට අහන්න මූලික උපදේශපන්තිය මේ යප්පුණු තැන වැටුනේ නෑ කියලා කවදාකවත් කියන වැටුණා නම් කියන්නේ. අල්ලපු කිසිම මනසට ආලෝකයක් වැටුණා මට නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ගෙදරින් උඩත් බලන්නේ තමන්ගේ ටීවී එක නෙමෙයි අල්ලපු කෙනාගේ පල්ල බලන්නේ. ටීවී එකේ බල්ල තමයි බලන්නේ. ඒ නිසා තමන්ගේ කොච්චර හොඳ ඒවා පෙන්නුවත් ඊර්ෂ්‍යාවයි නැගිටින්නේ. ගෙදර මිනිහත් එක්ක රණ්ඩු කරනවා අච්චර එකක් ඕනේ, ෆ්ලැට් එකක් ඕනේ, කලර්ඩ් එකක් ඕනේ කියලා. ඉතින් මේක තමයි ඇති. මේක කාගවත් දෝෂයක් නෙමෙයි හැටිමයි. ඒක නිසා හොඳට මතක තියාගන්න විපස්සනා කරන කෙනාට පශ්චාත්තාවයක් නැහැ. මොකද නෑ බෑ දෙක නැහැ. ඇති දේ ඇති හැටියට කියන එක තියෙන්නේ. කොච්චර අමාරුද කියලා බලන්න. අපි මේ මේ කමඨහන් වාර්තාවේ පලාදකින් ගිහිල්ලා නැහැ. ගියා නම් ওই තත්තරිය නෑ කියන්නේ මේ බලනකොට වෙනිච්ච දේ කියන්නේ. ඒ නිසා ඒවද සංස්කරණය කරගන්න ඕක මෙතෙන්ට නෙමෙයි රචනෙට නෙමෙයි පරියන්කට නෙමෙයි මුළු ජීවිතේටම මේ ආධ්‍යාත්මයටම ව්‍යාකරණ සකස් වීමක් වෙනවා. ටිකක් කල්යයි. ඒකට අදවත් අඩු ගන්න හිතට ගන්න එක. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව ආරම්භා මුල් අධ්‍යයරේදීම වම දකුණ වශයෙන් ශරීරයේ වම් පාදයට දකුණු පාදයට කෙරෙහි සිත යොමු කරමින් සක්මන් මළුවේ ඉහළ පහළ 3-4 වාරයක් පමණ සක්මන් කළෙමි. දෙපා මාරුවෙන් මාරුවට වැලිතලයේ ගැටීම අවබෝධ කළෙමි. දෙවන අධ්‍යයරේදී ඔසවනවා, තබනවා ලෙසින් සිත පීටුවාගෙන සක්මන් කළෙමි. වම්පස පයත් ඔසවද්දී පය බලලු කරින් හා දන හිසින් නැවී පා ඇඟිලි පොළව දෙසට යොමු වූ අතර තබද්දී පතුලට වැලි තලයේ තෙතමනය අරමුණු විය. එමෙන්ම සිරුර ඉදිරියට හා දකුණට බරවන අන්දම දිටිමි. දකුණු පාය ඔසවද්දී එම ක්‍රියාවලිය එලෙසම සිදු වූ අතර ශරීරයේ වමට හා ඉදිරියට බර විය. එමෙන්ම වලලු කර අස්ති එකිනෙක පිරිමැදී සුළු හඬක් පිටවනු ඇසිනි. මෙසේ තුන් හතර වරක් මළුවේ ඇවිද්දෙමි. තුන්වන අදියරේදී ඔසවනවා, යැවෙනවා, තබනවා වශයෙන් සක්මන් කරද්දී දෙවන අදියරේ පරිදිම නැමීම දිගහැරීම සිදු වූ අතර পায় ඉදිරියට යාමේදී කාලය දිගු විය. මෙහිදී දකුණු পায় ඉහළට එසවි ගත සැහැල්ලු වී ගත සැහැල්ලු වන විට සම්පූර්ණයෙන් සිරුරේ සමබරතාවය පවතින අන්දම දුටුවෙමි. එසේම වම් পায় එසවීමේදී සියල්ල එලෙසම සිදුවිය. සක්මන් මළුවේ 3-4 වරක් පමණ සක්මන් කළෙමි. විනාඩි 20ක පමණ සක්මන් භාවනා කාලය තුල මම වරක් හෝ දෙවරක් මතුවිය. එය බාධාවක් නොවිය. ශබ්ද ඇසුණුමුත් අසා අත්හලෙමි. සක්මන් භාවනාවේ ඉදිරියට යන්නේ කෙසේදයි පහදා දුන මැනවි. ආනාපාන සති භාවනාව තෙවන දිනයේ සවස ආනාපානසේ සිත යොමු කරමින් ආස්වාස ප්‍රශ්වාසයේ ඇතිවීම පැවතීම නැතිවීම අරමුණු කළෙමි. ඉන් ඔබට යාම අවිනිශ්චිතව තිබුණි. පෙරදීමෙන් සිරුර සැහැල්ලු වී තිබෙන බව දන්නා නමුත් නොදැනී ගත කෙලෙමි. ශබ්ද ඇසුණුමුත් ඒවා හඳුනාගෙන අත්හලෙමි. පියාගත් දෙනත ඉදිරියේ වරින් වර අඳුරු සෙවණැලි එහා මෙහා යන දැනුනි. එලෙස සිටියේදී ශරීරයේ ඉතිරි කොටස් නොදැනුණද හිස තුල නාඩි වැටෙන අන්දමත් දැනුනි. ඒ සමගම කන් දෙක වාතයෙන් පිරී යාමක් වැන්නක්ද දැනුනි. මෙලෙස තත්පර 30ක් පමණ ගත වෙද්දී මම අවදි වූ බව මට දැනුනි. අත් දෙක ඇද්දැයි බැලීමට ඇඟිල්ලක් සෙලවීමි. හොඳින් ක්‍රියා කළේය. පා ඇද්දැයි බැලීමට පා ඇඟිලි සෙලවීමි. අත්පා හිරිවැටි නැති බවත් නොදැනීම තිබූ බවත් ප්‍රත්‍යක්ෂ විය. ඒ සමගම මම අවදි වීමි යථා තත්වයටපත් වීමි ඉහතින් දැනුණු දේ රුධිර පීඩනයේ වෙනසක් නිසා වූවාදයි කුකුසක් ඇතිවිය මේ தત્ත්වය කුමක්දයි අවබෝධයක් නැත පහදා දුන මැනව තෙරුවන් සරණයි මේ නිසා ඔය කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ ලීලා තියෙනවා ඉන්ටපු ගමන් සක්මනේදී මට මාව හම්බ වෙනවා අයිය. ඊතරම්ම නිකන් භාවනාවේ පාට මේ මමනේ ඇවිදින්නේ කියලා. ඒ වගේම භාවනා කරගෙන ඉනකොට පාට අවදි වෙච්ච ගමන් මට මාව හම්බ වෙනවා වගේ. ඒ වගේ නිකන් අලුත් මිනිසෙක් හම්බ වෙනවා වගේ නැවත නැවතත් අපි අර මම කියන අදහසට ඇති වෙන හැටි ඒක අල්ලගත්තට පස්සේ තමයි නැත්නම් ඒකට බය නැතුව ඒක හුරු කෙරුවට පස්සේ තමයි ඇති මමයා නැති වෙන පැත්ත අල්ලන්න පටන් ගන්න ඊගාට. සක්මන් කරගෙන ඉනකොට අනායාසයෙන් සිදුවේගෙන යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න මමෙක් නැහැ වැඩේ යන්න පටන් ගත්තා. අතරින් පතරින් කැඩි කැඩි කියලා ඕන නොදැනීම නිරක පාට ගැසිලා ආයෙ මමයට එනවා. පරියන්කෙත් එනවා. ඒක හැම වෙලාවෙදීම මම ඇති වෙන හැටි. නැත්නම් අරමුණෙන් නැත්නම් විවේකයෙන් හිත කැඩිලා මම එන හැටි බලලා හොඳට බය නැතුව ඒක ඒක ස්වභාවිකයි කියලා ගත්තට පස්සේ ඒ தත්තෙට ඉස්සෙල්ලා මම නැති වෙන හැටිත් බලන්න පුළුවන්. ඒ දෙක හැම වෙලාවෙදීම මේ গুপ্ত ගතියක් තියෙනවා. නැවුම් ගතියක් තියෙනවා. ඉතින් මේක මේ හිස්තනේ අග කොණයි මැද කොණයි මේක හොඳට හුරු කරාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මෙතනදී තමයි විස්රාමයේ උද්දකලාව විවේකයේ හොඳටම වැඩි වෙන්නේ ඉතින් ඉස්සරහට යන්න යන්න ඒකට දැක දැක දන දන යන්න පුළුවන් ගතියක් වැඩි වෙනවා නිසා මේක හොඳ ආරම්භයක් මේක හොඳට බහුලීගත කරන්න නිතර නිතර එන්න අරින්න සැකයකින් කුකුසකින් තොරව එහෙම නැත්නම් හරි පැත්තට දාලා කියනනම් බලාපොරොත්තු වෙ භාවනා කරන්න ලෑස්තිලා යන්න මේකට තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. තරමක් වේගවත් සක්මන් කිරීමෙන් සක්මන් භාවනාවේ භාවනාව මෙනෙහි කිරීම පහසුයි. මට වම් පාදයේ බර අඩුවෙනුත් දකුණු පාදයේ බරට තබනවත් මෙන් දැනේ. එයින් මට පාද වෙන්ව හඳුනාගත හැක. ඔබ වහන්සේ වදාළ ආකාරයටම රාත්‍රී සක්මන් භාවනාවේ යෙදී සිටින විට මුළුතන් ගෙයින් එන කිරිහොද්දක සුවඳ එකවරම දැනුනි. එය තේරුම් ගැනීමටත් ගෝචර භූමිය මේ නොවන බව තේරුම් යාමටත් චිත්තක්ෂණ කීපයක් ගතවන්නට ඇත. කෙසේ හෝ මම ගෝචර භූමියට පැමිණෙමි. සතිය මෙතරම් ආරක්ෂක උපක්‍රමයක් බව කියා දුන්නාට අනේක වාරයක් පින් සිදු වේවා. පර්යංකේදී ආස්වාසේ සීතලට නාස්කුහර පුරවාගෙන යන සැතිත් ප්‍රශ්වාසයේ උඩුතොල මත උණුසුම්ම දැනෙන සැටිත් දැනීමෙන් ආස්වාසය හා ප්‍රශ්වාසය වෙන්කරගත වෙන්කර හඳුනාගත හැක. නැවතීමට එන උන්චිල්ලාවක් මෙන් නැති වීගෙන යන ආනාපානය අවසානයේ නින්දකට ගියාක් මෙන් දැනේ. පසුව ගැස්සී අවදි වෙයි. බොහෝ වේලාවට පැය භාගයක් පමණ එසේ සිට ඇත. මා කල යුත්තේ නැවතත් ආනාපානයේ මුල සිට ආරම්භ කිරීමද ගැස්සී අවදි වෙන විට ආනාපානයේ තිබේදයි බැලීම මා නිවරදිව කරනවාදයි සැකයක් ඇත. එහෙත් සංඥා නොදැනීමට මොහොතකට පෙරත් තුනී වූ ආනාපානයේ තිබූ බව මතකය. මා කුමක් කළ යුතුදයි පහදා දෙනමෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. පළවෙනිම දේ මේකට තක්කු මුක්කු වෙන්න එපයි කියන එක. කම්පා වෙන්න එපා. පශ්චාත්තාප වෙන්නේ නැතිකින් තමයි හිත පරිේශෙන්ට සූදානම් කරන්නේ. ඉතින් එහෙම ගැසිලාවත් හිත පිට ගියත් කලබල වෙන්නේ නැතුව හිටියොත් කොරස් කටේවත් අත්දා ගන්න බැරි කලබලයක් නැහැ. ඊට පස්සේ කැමති නම් මූල කර්මත්තාන්ට යන්න පුළුවන්. නැත්තම් කියන්න පුළුවන් මගේ හිත කොල්ලන්න කලබල කරන්න ගියාට මං අරමුණේ නැති උනට කලබල වෙලා නැහැ. එලා අරමුණට ගියත් එකයි. අරමුණේ නැහැ ඒත් කලබල වෙලා නැහැ කියලා හිතගත්තත් එකයි. ඇත්තටම අර ද්විතීයි අරමුණේ බාධා කරපු අරමුණේ හිටියත් එකයි. නිසා විශ්වසනීයත්වයේ තියෙනවා නම් සැක නැත්තම් ආය ඇදලා ගිහිල්ලා මූල කර්මස්ථානට දාන්න කලබල වෙන්න එපා. සැකනම් පමණක් නැත්නම් විශ්වස නැත්තම් විතරක් මූල කර්මස්ථාන ගිහිල්ලා පොඩ්ඩක් ඒක උරගා බැලීමෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒ නිසා මේ ටිකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. විශ්වාසය තියෙනවා නම් ඔයෙහි යnderින්. මොනක්වත් වෙන්නේ නැහැ. විශ්වාස නැත්තම් විතරයි මූල කර්මත්තාන්න ගිහිල්ලා ආය චෙක් කරලා බලලා ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න අවශ්‍ය වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කාලයක සිට භාවනා අත්දැකීමෙන් අත්දැකීම් ලබා ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඇති අතර මට මම මේ සහභාගී වන දෙවන වැඩසටහනයි. මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රාශ්වාසයයි. ආශ්වාසයේ සිදුවන අවස්ථාවේ ආශ්වාසයයිද ප්‍රශ්වාසයේ සිදුවන අවස්ථාවේ ප්‍රශ්වාසයයිද මෙනෙහි කළෙමි. මම ආශ්වාසයේ ඇතුළු වන බව නිරීක්ෂණය කෙලෙමි. එය සිසිල් බවක් වැටහුණි. ආශ්වාසය වම්නාසයෙන් ඇතුළු වී දකුණු නාසයෙන් පිටවන හැටි නිරීක්ෂණය කෙලෙමි. ප්‍රශ්වාසයේ උණුසුම් බව නිරීක්ෂණය කෙලෙමි. හුස්ම දෙස සිහියෙන් අවධානයෙන් බලා සිටීමේ ආශ්වාසයේ කෙටි බවටත් ප්‍රශ්වාසයේ වඩා දීර්ඝ බවක් දැනුනි. විනාඩි 45ක් පමණ කාලයක් නිරීක්ෂණය කළෙමි. මූල කර්මස්ථාන ආශ්වාස ප්‍රශ්වාසය මුල පටන් මුන පටන් ගැනුමේ සිට සිත පිටතට නොදුවන අතර පැයක් පමණ කාලයක් වොද බලා සිටිය හැක. වෙනත් අරමුණු සිතට නොයන අතර ආශ්වාස ප්‍රශ්වාසය තුල සිහිය පිහිටුවා ගත හැකිය. මාගේ සමාධිය ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු තුලම පවත්වාගෙන සිටිය හැකි අතර භාවනාවේ ඉදිරි දියුණුව සඳහා මගේ අඩුපාඩු බලා නිවැරදි කර දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඔය විදිහට හරියට අරමුණේ හිත පවත්වන්න පුළුවන් කියන විශ්වාසය එහෙම නැත්නම් අරමුණත් එක්ක හාදගතිය තියෙනවනම් ඒ විශ්වාසයේ තියෙද්දී හිතට නිදැල්ල යන්න ආරින්න. විශ්වාසය එනකන් විශ්වාසය ඇති වෙන්න භාවනා කරන්න. ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ බල්ලා ලිහලා අරින්න අරිනවා වගේ ගැට ගහගෙන ගිය බල්ලා දැන් ඉතින් මු පුරුදු වුණා නම් ලිහලා අරිනවා වගේ වරින් වර හැඟුම් උදාහරින්න යන්න අරින්න අදිශක්ුණොත් අපව ගන්න. ආන්නේ මේ යෑමෙන් තමයි හිත අලුත් ප්‍රදේශ ඉගෙන ගන්න. නොගිය ප්‍රදේශ නොදන්නා ප්‍රදේශ වලට නැත්නම් වැවීමක් කියන එක වැඩිවීමක් කියන එක සිද්ධ වෙන්නේ එතන. ඒ නිසා සැකනම් අපව ගනලා ආනාපානෙ පිටුල සති සමාධිය ගන්න. විශ්වාසය ආපු ගමන් යන්න දෙන එකයි කරන්න. වාර්තාය පබනයි ස්වාමීන් වහන්සේ. පිටිකට මොකද කියන්නේ? යගනවද? හරි. අවසරයි මහා ගෞරවනීය ස්වාමින් වහන්සේ සියලු දෙනාගෙන් ද අවසරයි මම ආනාපාන සති භාවනාව කෙලිමි මම ආනාපාන සති භාවනාව කරන විටදී හුස්ම නොදැනී ගොස් වේදනාවක් පැමිණියා. ඉන්පසු වේදනාව මගහැර භාවනා කළා. වම් අතට පොඩි උණුසුමක්ද දැනුණා. සක්මන් භාවනාව මගේ දකුණු පාදය ක්‍රමයෙන් වේදනාවක් පැමිණියා වගේ මට දැනුනි. වම් පාදය වම් පාදයේ එම වේදනාව නැති බව මට හැඟුණි. අන්න චෝක් වැඩේ. දකුණු පාදේ රිදෙනකොට වම් පාදේ දිහා බලන්න. අල්ලි ජොලි වැඩේ. ගිපාර රිට්‍රීට් එකේදී ඒක ඇල්ලුව බර ගන්න. මේ දකුණු උරේස රිදෙනවා නම් බලන්න වම් උරේස ඒතෝ නිවන් දැකලා. මේක රිදෙන වෙලාවට මේ පැත්තට හිත දාපු ගමන් තේනවා මේක රිද වැඩි තරමට මේ පැත්තේ පාටියක් දාන්න. ආයි කියෝ මන්නේ ලියපු ආක්‍ය කියන බන්න හරියට ලියලා තියෙනවද කියලා? වම් පාදයේ එම වේදනාව නැති බවක් මට හැඟුණි. ඊට ඉස්සල වාක්‍යය. මගේ දකුණු පාදයේ ක්‍රමයෙන් වේදනාවක් පැමිණියා වගේ මට දැනුණි. එතකොට දැන් දන්නවා මේ ඔක්කොම පැත්තකදීදී වේදනාව ගැන චෝදනාවක් එනවනේ. ඒකට බලන්න කකුලේ හොඳ වෙලාවට ඇඟේ දෙපැත්තක් තියෙනවා. ඒක හරි වාසනාවන්ත තැනක්. දකුණු රිදෙනවනම් වම් පැත්ත බලන්න. දැන් මම උගාක් වෙලාවට මගේ බබ්බේ දකුණු පැත්ත රිදෙනවා. වම් පැත්ත රිදෙනවා. ඉතින් එනකොට එනකොට මම බලනවා මේ ඉතින් heart attack දන්නෙත් නැහැ මැරෙනවද දන්නෙත් නැහැ. ඉතින් ඒකට බයකුත් එනවා. එක දවසක් දකුණු පැත්තට දෙන්න පටන් අරගත්තා. වම් පැත්ත hina වෙනවා මට ඇහෙනවා. ඒ හැමදාම දකුණම රිදෙන. ඒකට බය එන්නේ. අද මම දකුණ රිදෙනවා. ඒක දකුණු පැත්ත බපෝ hina වෙනවා. මුන් ඔක්කොම ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. දකුණු පැත්තේ ආමාරු වෙනකොට වම් පැත්තේ hina වෙනවා. ඉතින් අපි දුක් කරන කතර කරන්න කතා කරනවා නම් අකුසල සමාදන් කරනවා නම් දකුණු පාදේ ගැන කතා කරගෙන ඉන්නවා. කුසල සමාපatti වුණා වම් පාදේ ගැන කතා කරනවා. කොච්චර ලේසිද නිවන? දත එකක් කොමක් කෙනකොට දත් 32ක් තියෙනවානේ. රීදෙන කරත් වැත්ත අනිත් පැත්ත පොඩ්ඩක් බලන්න ඒවල කිසිම නඩුවක් නැහැ. ෂෝක් එකට ඉන්නවා. කවුද කියලා දුන්නේ ඔක? කියලා දුන්නේ නෑ. ඈ? කියලා දුන්නේ මම කියලා දුන්නා අයියෝ මට මටවත් මට නම්බුව දෙන්නේ නැහැ ගිය රිට්‍රීට් එකේ වහලා බලන්න ඔය කට්ටිය හිටියේ නැහැ ඒකටේදී මං කිව්වා මේ දකුණු පාදේ රිදෙනවා නම් මං පදේ පොඩ්ඩක් බලන්න ඊට පස්සේ මුල්ලු රිට්‍රීට් එකේම කට්ටිය අන්තිම වෙනකොට වාර්තා කරා මේ සාන්තික හරිම ෂොක් ටෙක්නික් එක දකුණේ අමාරුයි උකුලේ අමාරුවක් තියෙනවා නම් ඉතින් හොඳට මේකේ සතිය බීට්ලානේ ඒකේ ඉඳගෙන වම් පැත්ත පොඩ්ඩක් බලන්න ඩබල් පොසිටිව් හරි ඊගාවට යමු. කියවන්න. සක්මන් භාවනාවේදී මගේ හුරු පාදයේ ලෙස මට වම් පාදය තේරුණි. වම්ෙන් අතින් ලියන්නේ තමයිද? ඔව්. ඒක කියන්නේ බත් කන අත සහ බත් කන කකුල කියලා. එහෙම ලියන්න කියන්නේ දැන් මගේ බත් කන අත වමනේ දකුණනේ. බත් කන කකුල මොකක්ද? දකුණ. හොඳයි. කොහොමද එහෙම වාර්තා කරන්න පුරුදු වුණොත් එහෙම ඒ නැති භාවනා බොහෝම ඉක්මනට දියුණුවෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව වඩන විට මගේ දකුණු පාදයේ හිරිවැටුනි මගේ දකුණු පාදයේ හිරිවැටුණා කියා මම මට තේරුණේ මගේ කකුල තුල ඉඳි කටු ගමන් කරනවා වගේ දැනුණ නිසායි එවිට මම එය එය හිඩිවටනවා යනුවෙන් මෙනෙහි කර නැවත භාවනාවට හිත යොදාගත්ෙමි. මා භාවනාවට හිත යොදාගත්තා කියා මට වැටහුණේ මම ඉහළට ගන්නා හුස්ම රැල්ල නාසයේ උඩ වැදෙන බව මා පිටකරන හුස්ම රැල්ල උඩුතලයේ වැදෙන බවත් නිසායි. මා ගන්නා හුස්ම රැල්ලේ සැහැල්ලු බවක් මාහට නිරතුරුවම දැනුනි. මා හුස්ම ගන්නා විට මගේ උදරය පිම්බෙනවා හා හැකිලෙනවා යනුවෙන්ද මට දැනුනි. මා සිතන ආකාරයට එසේ පැය පැය භාගයක් පමණ ගෙවෙන්නට ඇත. සක්මන් භාවනාව බොහොම හොඳයි. ලියලා තියෙන හොඳයි. අර ඊදි වැටුණා වගේ කියන වෙනකොට ඊදිකට දුවනවා වගේ කියලා කිව්වම ඒක තමයි අනිවාර්යයෙන්ම ලියෙන්න ඕන. ඊට පස්සේ ඒක නතරලා ආනපාණ්ඩ ගියාට පස්සේ දැන් කතා කරන්නේ නාසිකාග්‍රේ නාසිකාග්‍රේ දැන්න පිරිමැදීම් ඒක හරියට පිළිසිතුව විස්තර කරන්න දන්නවනම් වේදනාවක් ආවත් භාවනා සිද්ධ වෙනවා ආනාපානාවත් භාවනා සිද්ධ වෙනවා කොහෙ ගියත් සතිය නඩත්තු කරන හැටි කෙරණ විතරක් නෙවෙයි කියන්න දන්නවා හොඳයි තව කියවන්න සක්මන් භාවනාව මා සක්මන් කරන විට වම් පාය දකුණු පාය යනුවෙන් මෙනෙහි කළෙමි එවිට මට තේරුණේ මගේ වම් පායේ වම් පාදයේ පාදයේ විලුඹ පොළවට මුලින්ම පතිත වෙන බවත් දකුණු පාදයේ මුළු පාදයේම පොළවට පතිත වෙන බවත්ය. මා සක්මන මීතු 20ක් පමණ කරගෙන ගියෙමි. මගේ සිතට විවිධ සිතුවිලි ආවේය. එවිට මම මගේ සිත සක්මනේ නෙවෙයි කියලා මට තේරුණේ මම වම් පාය දකුණු පාය යනුවෙන් මෙනෙහි කළේ කළේ නැහැ කියලා මට තේරුණා. ඒ හින්දා මම නැවත වම් පාය දකුණු පාය යනුවෙන් මෙනෙහි කරන භාවනාවට නැවත සිත යොදාගත්තෙමි. ස්තුති. මොකද දිලා කියන්නේ කොහොමද වහන පොලිෂ් එක? මේ දිලා ලියුම් දිනවා මෙච්චර විතර මිටි. TLR නෝ රිට්‍රීට් ඕගනයිසර්ස් ලට ආරිනවා හැම කෙනා එක්කෙකුට ඇහෙන්නෙත් නැහැ. ඉතින් අඩු ගන්න දිලාට තේරෙන්නෙත් ඇලියන එක. ඔබ මේ පොඩි එකට මොනවාක්ක් කියලා දිලානේ. පොයින්ට් එක අල්ලගත්තා නේ කාමර්ථ ගන්න හරි දන්නවනේ කවුද කියලා දුන්නේ. නෑ නෑ මම මම සත්‍යපාසලට සත්‍යපාසලට එන්නෙත් නෑ අර සෝමමිසි බැන බැන කොහොමද කියලා දෙනවා. නෑ අපි අර කලින් සැප්තැම්බර් වල එහෙම ආවනේ. එතකොට කියලා දුන්නා. ඒකමද ඔය තාම මතක තියෙන්නේ. ඔව් එතකොටත් කියලා දුන්නේ ඊළඟ සෝමමිසුත් කියලා දුන්නා. මේ කොහොමද ඒක අතක ගා ඉන්නකොට අහුලනවා දැන් මේ අහගෙන ඉන්නකොට මුංග හරියට අහුලා ගන්නවා ඉතින් පොයින්ට්ස් මට හිතෙනවා ඉතින් ඒ නිසා හැමදාම එන්න කියනවා ඒ කියලා මේ ওই කට්ටිය තුන් දෙනාම ඉතලා මේ දිලා මිසිර පොඩ්ඩක් කියලා දෙන්න අප්පා මේ මේ කරන හරියක් කරන්නේ ওই විකාර වැඩමයි ඔය තුන් දෙනාට දුන්න පැයක් විතර කියලා දෙන්න පුළුවන් මෙච්චර විතර ෆයිල් එකක් අරිනවා එකෙක්වත් කියවන්නේ මේ තුන් දෙනා එකතු කරලා අපි දෙනවා ලෙක්චර් එකක් පැයක විතර මේ අපි කොච්චර නැතුවත් බලන්න මේ පොඩි උන් අල්ලන ඇල්ලිල්ලත් ඒකේ ඒ මේ කට්ටිය අපිට අපිට එන එක අපේ බෝට්ටුවට නගින එක කියලා ඉවර කරන්න බෑ. සල්ලි දීලවත් අපිට ගන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් උනන්දු කරවන්න ඕනේ මිනිමාඩු කාලේ මේ දවස්වල. ඉස්කෝලේ යන කාලේ එන්න හම්බෙන්නේ නැහැ. තුනට තුනයි කාලට විතර ආවේ. තුනයි කාලට විවේක වෙනවා. තුනට තමයි ඉස්කෝලේ යන්නේ. ඒ එතකොට සඳට අපි එකතු කරගන්නවා. පුළුවන් තරම් අපි ආරාධනා කරනවා. ওই වගේම අර පොඩි හාමුදුරුවෝත් ගෙන්නන්න ඕන පුළුවන් නම්. එයාට ලොකු වමනාවක් තියෙනවා එන්න. එන්න දෙන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා මේ කියනවා අපිට කොහොම හරි ගලවලා දෙන්න ස්වාමීන් වහන්සේ මට හරි ආසයි. ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ කියලා. ඒ නිසා අර පරියෝ ගහනවා වගේ තමයි. එකෙක් ගහනවා තව එකෙක් කන ගහනවා. අපි අනිත් එක නයි කටහඬත් තාම බලන්න. අවසරයි ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව කිරීමට සුදුසු ඉරියව්වක වාඩි වුණාය. ඉන්පසු මා භාවනා කිරීමට පටන් ගත්තා. හුස්ම ඉහළ පහළ ගැනීමෙන් භාවනාව සිදු කරා. ටික වේලාවක් ගිය පසු මගේ සිතට සිතුවිලි ආවා. ඒවා මගහැර භාවනාවේ යෙදුණු බව මම දැනගත්තේ හුස්ම ඉහළට ගද්දී සීතලක්ද පහළට දැමීමේදී රස්නයක්ද දැනුන නිසා හුස්ම රැල්ල ඇතුල් වීමේදී නාසයේ අග වැදෙන බවත් හුස්ම රැල්ල පිටවීමේදී උඩුතොල් හැදෙන බවත් මට දැනෙමි. මා භාවනාවට සිත යොමු කරායයි මට තේරේ. මා දොළොස් වතාවක් පමණ හුස්ම රැල්ල බැලීමට හැකිවිය. මගේ සිතට ශබ්ද ඇසී නැවතත් භාවනාවෙන් සිත පිට ගියාය. එම ශබ්දයට මා හොඳින් සිත යොදා ශබ්දයේ කුමක්දයි බැලුවාය. එවිට මට තේරුණා මෙම ශබ්දය කුරුල්ලන්ගේ කියා. දැනගෙන මා නැවතත් භාවනාවට සිත යොමු කළාය. මා භාවනාව ටික වේලාවක් කර අවසන් කළා. හොඳයි ව්‍යාකරණ හදන්න ඕනේ. මම භාවනා කළාය නෙවෙයි කළෙමි කියලා තමයි කෙරෙන්න ඕනේ. ඒව නැති හදා ගන්න පුළුවන්. නමුත් කෙසේ නමුත් අර පිට ගියහම පිට ගිය බව දන්න කමයි. නැවත ගෝචර අරමුණ මේකයි. ඒකට මම එන්න ඕනේ කියලා දන්න එක. ආවට පස්සේ ආව බව දැනගන්නේ කොහොමද කියන එකට තුන්දෙනාගේම හොඳ එලඹිච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒක හරි හොඳයි. ඒක ඒක කියන්නේ අරමුණට ආවනම් අරමුණ ආවයි කියලා කියන්න එපා. මොනවද දැක්කේ? පිට ගියයි කියන්න එපා. පිට ගියේ මොකේද? සද්දද, ඊරි වැටිලද කියලා ඒක ඒ කියලාත් නැත කරන්න. මට ඊරි වැටෙනවා ඉදිකට දුවනවා වගේ දැනෙනවා. එතකොට අපිට පුළුවන් එහෙනම් ඔබ ඉදිකට දුවපන් අනික් කකුල දිහා බලනකොට වැඩේ ෂේ. අවුලනේ ඔය කොහේ කැක්කමක් පිපුරුවක් ආවත් බඳක තියන හරි කියන්නේ සමමිතික දෙයක්. ඒ පැත්ත ලේරෙනකොට මේ පැත්ත hina වෙනවා. අල්ලිම ඉරිසියාකාරෝ දෙන්නේ කොයි දෙන්න දෙපැත්තේ හිටියද? එකම ශරීරේ. ඒ නිසා අමාරුවක් වෙනකොට චරිචුරු ගන්නත් එපා අම්මට කියන්න යන්නත් එපා අනිත් පැත්ත දිහා බලපුවම නිකම්ම මේ මොනවද කියන්නේ මේ වේදනානාදකයක් ගත්තා වගේ. මෙහෙමයි කියන්න තියෙන. ඔයගොල්ලෝ කියාගත්තාම පටලවා ගන්න දන්නේ නැහැ. දැන් ධනිස් දකුණු ධනිස්සේ වේදනාවක් තියෙනවා නම් වම ධනිස්ස නිවන් දැකලා. එහෙම කියනකොට තරහ යනවද? එච්චරයි කියන්නේ. ඒක නිවිලා. ඉතින් අපි කතා කරන්නේ වේදනාව ගැන. විතර නම් අපාය තමයි ඉල්ලන්නේ. ඉතින් අර නිවිච්ච ගැන කතා කරනවා නම් ඒ නිවිලා. ඉතින් අපි අර වේදනාව ගැන කතා කරේට අකුසල් සමාපatti. මේ ගැන හොයන්න ගියාම කුසල සමාපatti. දත් එකක් අමාරුචන් 32ක් තියෙනවා. ඊටු 31 ගැන කියපන්කෝ. මේ අමාරු එකම ගැන කී කියයි. අපේ සාහිත්‍යයේ තියෙන අමාරුකම කිය කියා චරිචුරු ගන්න. දැන් අපිට ඒකට අරගෙන තියෙන අපි විනාඩි 15ක් 20ක් විතර වැඩිපුරත් ඉතින් අපිට තියෙන විනාඩි 35ක 40ක විතර කාලයක් සක්මන්ට අපි ඒ නිසා මෙතනින් સમાપ્ત කරනවා. ඒ වාර්තා ඉදිරිපත් කිරීමේ හොඳ ප්‍රගතියක් පේන්න තියෙනවා. දිගට මේක නඩත්තු කරන්න කියලා මම වැඩමුළු සංවිධානයෙනුත් සීල දෙනාගම තිල්ලන ඉතින් අන්තිමට ඒක කර උදව් වුණාට දිලාට ස්තුතියි කියලා කියලා කියනවා නිකන් ඉංගියට වගේ සීල දෙනාටම තෙරුවන් සරණයි